සංඥා නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා යේ සුවිමුක්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනායාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මාසික භාවනා වැඩමුළුවක අපි අද 27 වෙනි දවසටයි පැමිණලා තියෙන්නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා ධර්ම දේශනාව වලිය වශයෙන් බලනකොට 21 වෙනි දේශනාවටයි මේ මුල පුරන්නේ ඉතින් මේ සා දිග ධර්ම දේශනාවලියකට දේශනා මාලාවකට අපි ඉස්සරහින් තියාගත්තේ ඇත්තටම ආජීවක ශාවක සූත්‍රය ඒක සාරවත්්‍ය දේශනාවේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. නමුත් මේ සූත්‍රයට සාධක වශයෙන් අපි එයා සමානව සමාන්තරව ගමන් කරන මේ උපාදාන පරිවර්ත සූත්‍රය නිතර නිතර උපුටා දක්වන්න උනා. අදත් අපි ආජීවක ශාවක සූත්‍රය මුල් කරගෙන යන මේ දේශනාවේ සංඥා සම්බන්ධව යම් කිසි කෙනෙක් මනා මිදීමක් නැත්නම් සුන්දර වූ ගමන නිම කිරීමක් කේවල தත්වයටපත් වීමක් කම්ම වට කීස වට විපාක වට නතර කිරීමක් පිළිබඳව ක්‍රමික ගමනක් පිළිබඳ කතා ප්‍රවෘත්තියක් සඳහන්. ඉතින් ඒ නිසා පිටුවක් අපි ඒ ධර්ම දේශනාවලියේ පවත්වාගෙන ආපු ගැම්ම ඒ තෙද ඒ ආවේගය දිගේ තමයි අපිට මෙතෙන් යන්න අපි සංඥා කියන ඒ ස්කන්ධයේ දිගේ ගත්තත් එහෙම නැත්නම් ඒ ආජීවක ශ්‍රාවක සූත්‍රයේ විස්තර කරන්න උත්සාහ කරන ස්වක්ඛාත ගුණය, සුප්පටිපන්න ගුණය සහ සුගත ගුණය අනුගත්තත් මේ මෙතෙන් එනකොට දිග කතාවක තවත් ජවනිකාවක් මිස මේ දේශනාව මෙතනින් පටන් අරගෙන මේ දවස් ඇතුළත ඉවර වෙන දේශනාවක් වශයෙන් වෙනමම රස විඳින්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක ගැඹුරක් සටහන් කරන නිසා. කෙසේ නමුත් එකම පිටසක් වශයෙන් අපි දේශනාවලියට සම්බන්ධ වෙන්න නිසා අපි මේ පරණ මේ දේශනාවලදී සාකච්ඡා කරපු වගේම තම තමන් භාවනාවේදී අත්දකින්න යම් යම් අත්දැකීම් සම්බන්ධ කරලා අපි උත්සාහ කරමු සරුවචන වහන්සේ විසින් මේ උවා දක්වන්න හදන මේ සංඥාව හරහා මිදෙන ක්‍රමය සුවිමුක්ත වෙන ක්‍රමය සුන්දර වූ ගමනක් නිම කරන ක්‍රමය ඊට පස්සේ තවදුරටත් ඒ සංකරතා දියසුලි වටවලල්ල යන්නේ නැති තැනකට සම්පූර්ණයෙන් නොගියත් ඒ කරා යනකොට ලැබෙන අත්දැකීම අනුව තමයි යන්නේ එවැනි තැනකටද කියලා දැක්කන්න විශ්වාසයක් ඇති කරගන්න කරුණු මතු කරගන්න. ඉතින් ඒකෙදී සඳහන් කරලා තියෙනවා ඒවං සංඥාං අභිඥාය කියලා. සංඥාව කියන්නේ මෙයයි සංඥාව මෙතෙක් වෙනවය කියන එක දැනගන්න. ඒක රූප නිසා ඇහි පහළ වෙන සංඥා තියෙනවා. සද්ද නිසා කනේ පහළ වෙන සංඥා තියෙනවා. නාසය, දිව, කය, මන කියන මේ ආයතන හයේම අදාළ අරමුණු ඒවත් එක ගැටෙනකොට මේ කටයුත්ත අපි සාමාන්‍යයෙන් මානව දේහක කටයුතු වෙන හැටි බලනකොට මේ ඉඳුරන් බොහෝ විට මොලේ ආශ්‍රය කරගෙන ළඟ ළඟ පිහිටලා තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, කායේන්ද්‍රය පමණක් පැතිරලා තියෙනවා. මනින්ද්‍රයත් පවතින මොලේ ඇතුළේද හෘද වස්තු ඇතුළේද කියලා විශාල මේ බටහිර සහ ආශ්‍යාකරේ ප්‍රශ්න නැත්නම් විවිධ මත තියෙනවා. කෙසේ නමුත් මේ ඉඳුරන් මොලෙත් එක බොහොම සම්බන්ධයි ස්නායු පද්ධතියේ. ඒ ඉඳුරන් කෙලින්ම බාහිර ලෝකයේ තියෙන අරමුණුත් එක්ක ගැටෙනකොට ඒයින් නිකුත් වෙන රසායනිකයක් විතරමයි මොලේට යන්නේ. මොලේට එන්නේ අර ඇති වෙච්ච ගැටුමේ ඇතිවෙච්ච ස්පර්ශය නිසා යන විද්‍යුත් චුම්බක සංඥාවක් විතරයි. ඒක සමානට රසායනික මාර්ගයෙන් සිද්ධ වෙනවා. සමානකට විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණයක් විදිහට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොටත් ස්නායු කීපයක් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙනකොට එක ස්නායු තුඩුවක ඉඳලා තව ස්නායු තුඩුවකට විද්‍යුත් සම්ප්‍රේෂණය වෙනවා. සමහරට රසායනික සිද්ධ වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුගේ එක ස්නායු තුඩුව බෙදලා අනික් ස්නායු තුඩුවට යන ඒ රසායනික සම්ප්‍රේෂණයේ විකෘති වුණොත් එයා හැමදාම දකින්න එක විකෘති වෙනවා. එක ස්නායු තුඩුවක ඉඳලා අනික් ස්නායු තුඩුවට යන රසායනික වල පුංචි වෙනසක් හරි අතරමැද සිද්ධ වුණොත් එමසා කොච්චර හොඳ දෙයක් දැක්කත් ඒක නරක දෙයක් විදිහට මොලේ තැම්පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ යන කායික රෝග සහ මානසික රෝග රාශියක් සිද්ධ වෙනවා මේ සම්ප්‍රේෂණය හරහා. ඔබද කවදාකවත් දකින්න දේ, ඇහෙන දේ, ගන්ධ රස පහස විඳින දේ මොකක්වත් මොලේට යන්නේ. මොලේට යන්නේ සම්පූර්ණ වෙනස් සංඥාවක්. ඒව තැම්පත් වෙලා තියෙන සංඥාවල වශයෙන්. හරියට කම්පියුටරේට අපි විවිධාකාර අකුරු, විවිධාකාර රූප සටහන් දුන්නට ඒ hard disk එක ඇතුලේ මොනම රූප සටහනක්වත් නැහැ. මොනම අකුරක්වත් නැහැ. ඒවා ඩිකෝඩ් කරලා මේ ඒකක වශයෙන් තැම්පත් කරලා දෙනවා. ඊට පස්සේ නැවත ඒක ආපහු තිරයට වැටෙනකොට අර ඇඳ පුර සංඥා හරහා තමයි ගමන් කරන්නේ. මොකද කවදාකවත් අර මේ උඹට hard disk එකක් හදලා බැලුවට ඒකදී මොනම දෙයක්වත් දැක් ගන්න බැහැ. සම්පූර්ණ මේ ක්‍රියාවලිය තමයි මානසික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සංඥාව තමයි මේ එක දෙයක් අරසා කිරීමට ගබඩා කිරීම නැවත සංස්ලේෂණය කිරීමේ අදහසින් ඇත්ත වශයෙන් පේනවයි කියන දේ සංඥා ස්වරූපෙන් තමයි මොලේට යන්නේ මොලේදී තමයි ඒ රූප ශබ්ද ගන්ධ සංචේ සංඥාවල් කලවම් කරලා විවිධ මේ විවිධ තුන පහකට කොල්ල මහලුවක් පදම ගන්නවා වගේ රූප සංචේ සංඥාවලත් ශබ්ද සංඥා සංකලන ඒගොල්ලෝ රූප රූප සංඛාන විශාල වශයෙන් ඊ타මත්ම සූක්ෂමව ඊ타මත්ම යෝසුලුව ඊ타මත්ම සංකීර්ණව කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රകൃතිය නෙවෙයි ඇතුලේ තියෙන. ප්‍රകൃතියේ සංඥා වගේ. ඉතින් සංඥා හරි ලස්සනට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කෙරුවට පස්සේ බහුරූපීක්ෂක ඇතුළට දාපු පුංචි කැබැල්ලකින් ඒක කරකොන කරකොන්ට පුදුමාකාර සටහන් පෙන්වන්න පටන් ගන්නවා. ඒ නිසා ඕන කෙනෙකුට මැජික් පෙන්වන්න පුළුවන්. ඒ අර සංඥාට ගිය පොඩි වෙනසක් ඇති කරපුවා. ඒ නිසා අපේ හිතත් අපිට මැජික් පෙන්වනවා, මැජික් කාරොත් අපිට මැජික් පෙන්වනවා. ඉතින් මෙන්න මේ සංඥාවල් කියන්නේ මෙව්වයි. වෙන විදිහට කියනවා අපිට ඇති හැටිය කවමදාකවත් දකින්න බෑ. උපන් දාසෙලා මරණකම් හිටියයි. සාමාන්‍යයෙන් කියනවා හැම ඇහැට පෙනෙන රූපයක්ම කාචයක් කරා යනකොට කැමරාවට වැටෙන්නේ උඩු යටිකුරුව. ඒ වගේම තමයි කැමරාවක්මයි තියෙන්නේ ඇහි. ඒ නිසා ඇහි දෘෂ්ටි ප්‍රතානේ ස්නායුවට යන්නේ උඩු යටිකුරු රූපයක්. උඩු යටිකුරු දැක්කට ඒක ප්‍රകൃතිය වශයෙන් හරිගස්සලා දීම කරන්නේ යටි උඩුකුරු කරලා දෙන්නේ හිතේ. ඒ නිසා මොඩයාට වෙන්නේ දේවල් උඩු යටිකුරු කියලා කියන එකම විහිළුවට කියනවා. මොලේ වැඩ කරන්නේ නැති මනුස්සයට දේවල් පේන්නේ උඩු යටිකුරු කරලා. ඇත්තටම පිස්සුව තියෙන්නේ හොඳට පේන මිනිහට. ඒ මනුස්සයාගේ මොලේ තමයි මේ උඩියට කුරුර පේන ප්‍රතිබිම්බය ආපහු යටි උඩු කුරුර වෙනුවට පස්සේ ඒ මනුස්සයාට කියන මේක මෙහෙමයි කියලා. මුත් දැන් දකින්නේ ප්‍රතිබිම්බේ විතරයි. මෙන්න මේ අතරමැද තමයි සංඥා වැඩ කරන්නේ. ඉතින් ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙන, ඊටාම යොසුළු වැඩ කරන විවිධාකාර සංකලන වලට පත් කරන්න පුළුවන් ගතියක් ගන්න බෑ මේ බස් ලෝකේ තියෙන වස්තුත් එක්ක. ඊවර ඝන භාගයි. ඒ වහරි ගොරෝසු යට ගොඩක් ඉදී ඉන්නවා. සංඥාට මොනවක්වත් ගන්නෑ. සංඥා තැම්පත් වෙන්නේ වැඩ කරන්නේ නිකන් මේ විද්‍යුත් චුම්බක ඒකක වශයෙන් එහෙම නැත්නම් මේ පුංචි රසායනිකයක් වශයෙන්. ඒ නිසා මොලේ ඇතුළට ගත්තාම ඒකේ ලෝකෙ තියෙන ඉතාමත්ම සංකීර්ණ විද්‍යුත් චුම්බක පරිපතයක් තියෙනවා. ඉතාමත්ම සූක්ෂම රසායන වැඩපිළිවෙලක් ඇතුලේ තියෙනවා. ඉතින් මේ නිසා මනුස්ස මොලේකට ලැබෙන අත්දැකීම් ලැබෙන සංඥා මොනවා වුණත් පුදුමාකාර අලුත් සංස්කරණය කිරීම අලුත් දෙත්තම් පන්නන් වැඩ මොලේ ඇතුළේ වෙන්න පුළුවන්. ආන්නේ මේ බවක් දන්නවනම් ඒ පුද්ගලයා මේ සංඥාවන්ගේ ඇත්තා වූ අනිත්‍ය භාවය. මත අනිත්‍ය සංඥාව කියලා කියනවා. අදාහ ගන්නවා. මේ මට පෙනුනට මේ පේන දේ තියෙන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ තියෙන දේ නෙවෙයි පේන්නේ. අපි සාමාන්‍යයෙන් නිච්ච සංඥාද කියන්නේ මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන. ඉතින් අපි ඉස්සලාම දවස්වල ඒ සක්කාත ගුණය එහෙම නැත්නම් සුපටිපන්න ගුණය විස්තර කරන වෙලාවේදී මිරිගුවේ උපමාව ගත්තා මිරිගුවක් වතුර වගේ පෙන්වුනට කොච්චර ගිහිලා බැලුවත් එතන වතුරක් නැහැ එතන තියෙන උණුසුම් වාතයක්. ඒ වගේම පිළිබිඹුවක කණ්ණාඩියක පේන රූපේ hina වෙන ගති අනම්මනම් තිබුණාට ඒකේ පණ නැහැ. එතන තාත්වික රූපයක් නැහැ. අර වීදුරුවේ තියෙන කණ්ණාඩියේ තියෙන මේ මේ ආටෝපේ නිසා ප්‍රසාද රූපේ නිසා යහපත් රූපයක් වෙනවා. ඒම අල්ලන්න දෙයක් නැහැ. ඔය හිලෙවෙකුට අල්ලන දෙයක් නිසා කන්නාඩි අල්ලන රිලව ඒ රූපෙත් එක්ක පුදුමාකාර දැඟලිල්ලක් දඟනවා. ඒත් මේ හීනෙකදී සියල්ල පෙන්වන්නට අපි සියල්ල අත්දකලා ඇඟුම්බර වුණත් නැගිටපු ගමන් දන්නවා ඒක ඇතුලේ ගණ්ඩ දෙයක් නෑ මේක මනෝලෝකයක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිදර්ශන පුංචි කවුළු විතරයි. නමුත් මුළු ලෝකෙම හුදු මායාවක් විතරයි. මුළු ලෝකෙම හුදු සංඥාවක් විතරයි. මේක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා එක්කනාටම එක දෙයක් දෙපාරක් බලන්න බෑ. එක දෙයක් දිහා දෙන්නේ එකවරේ බැලුවර එක විදිහට පේන්නේ නැහැ. මේක හරි විචිත්‍රයි. මේක හරිම අභියෝගශීලී. මේක හරිම පරිශ්‍රණ එකට අපිට අමුද්‍රව්‍ය සපයනවා. ඉතින් ඒ යෝගාවචරය මොන්නම දෙයක්වත් අල්ලගන්නේ අතීතනාගත පච්චුප්පන්න වශයෙන් හෝ ගොරෝසු සිව් වශයෙන් හෝ ප්‍රණීහීන ප්‍රණීත වශයෙන් හෝ ළඟ දුර වශයෙන් හෝ අජ්ජත් බහිද්ද වශයෙන් වශයෙන්ම හුදු පිළිඹුවක් පමණයි ඉස්සලා හොඳ දෙව්වා වෙන් කළා අල්ලගෙන ඒක දිහා බලනකොට වෙනස් වෙන ස්වරූපේ දකින්නකොට පේනවා මේක හොඳට අල්ලගත්ත නිසා දැන් පේනවා අහුවෙච්ච දෙයක් නැහැ කියලා. ඒක නිසා අරමුණ පටන් ගන්නකොට සංඥාව හඳුර ගන්න හදනකොට අරමුණේ තියෙන අතීත නාගත පච්චුප්පන්න බලන්න කියනවා. ගොරෝසු සියුම් බලන්නයි කියන කියනවා. ප්‍රණීත හීන ප්‍රණීත භාවයේ ප්‍රිය අප්‍රිය භාවයේ බලන්න කියනවා. ළඟ දුර බලන්න කියනවා ඇතුළ පිට. නමුත් අන්තිමට කියලා අරමුණු දෙක සම වෙනකොට ආසස් ප්‍රසස් කිරුවත් පිම්බීම හැකිලිම කරත් අර කියන ලකුණු සීරම දැක දැක දැන දැන සුළු කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් ගෙවම් කරන්න පුළුවන්. මේක දහස්වර වෙනවා නම් කොච්චර ලකුණු තිබ්බත් කොච්චර මෙනෙහි කිරීම කරත් කොච්චර නිමිති ගත්තත් කොච්චර අරමුණු කරත් එකම දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට නිමිති ස්වරූපේ අනිමිත්ත ස්වරූපෙට යනවා. ගත්ත අරමුණ අරමුණු කරගන්න බැරි තත්ත්වයට යනවා. මෙන්න සංඥාවේ විරංජනය. මෙන්න සංඥාවේ සංජනීය කරගන්න බැරි ගතිය. එහෙම නැත්නම් ආලබඳින ගතිය බලානින්නේ ඉඳ දුර වෙනවා. මෙන්න මේ වාගේ ඕ සංඥාවක් පිළිබඳව අවබෝධයක් මූලධර්ම මාර්ගයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ඔට්ඨබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සරුවත්යන් වහන්සේ අපිට ක්‍රීෂණේ සඳහා ඉදිරිපත් කරනවා නාලිකා හයක්. ඒ නාලිකා හයේ භවනා නොකරන එකනා භවනාව අසාර්ථක වෙච්ච එකනා භවනා සාර්ථක වෙච්ච එකනා භවනා සාර්ථක වෙලා ස්ථාවරයක් ලැබපු කෙනා රහත් වෙච්ච කෙනා බුදුහාමුදුරු ආදි වශයෙන් බලනකොට මේකේ පුදුමකාර පරිණාමයක් සිද්ධ වෙනවා. සංඥාවේම පුදුමාකාර පරිණාමයක් සිද්ධ වෙනවා. මේ 6 නාලිකා 6 දිගේ මේක දිහා බලනකොට මේ ලෝක හරීම විචිත්‍රයි. හොඳ නරක කිව්වනම් ඒක සංඥාවක් විතරයි. හරි වැරදි කිව්වනම් ඒක සංඥාවක් විතරයි. ධාර්මික අධාර්මික කිව්වනම් සංඥාවක් විතරයි. සාධාරණ අසාධාරණ කියන එක සංඥාවක් විතරයි. හැබැයි සම්මත ලෝකයේ කීලියගෙන භාවනා නොකරනවනම් භාවනා අසාර්ථක නම් ඒ මනස ඒක අල්ලගෙන පුදුමාකාර මූලධර්ම වාදයක් ගොඩනගනවා. අපි මේ ලෝකේ සාධාරණ ඉෂ්ට කරනවා. අපි ලෝකේ සැප ලබනවා. අපි ලෝකේ ධර්මයේ ක්‍රියාත්මක කරනවා කියලා මේවා නිකන් සංඥා බව දන්නේ නැතුව අය පොඩි ළමයි ළමා සෙල්ලම් ගෙවල් හදාගෙන ඒ ළමා ලෝකේ වැඩි හිටියන්ගේ සෙල්ලම් ටිකක් කරන්න හදනවා වගේ කුමට කුමරිකාණං වාලුකා ක්‍රීඩා කියලා සරුවත්න සඳහන් කරනවා වැල්ලේ ලස්සන මාලිගා හදන පොඩි දරුවන්ගේ සෙල්ලමක් වගේ කියලා. ඒ මොකද මේ ජීවිතයේදීම සුපටිපන්න කෙනෙකුට එක්ක එක පරියන්කයක් තුළ නැත්නම් ටික කාලෙකදී මේ Taman මවාගෙන ඉන්න මේ වීදුරු මාලිගාව නැත්නම් මේ ආහස් මාලිගාව කොහොම කරත් ජරා දිරාවට නොගියත් වෙනස් වෙමින් පවතින බව තියෙන නිසා බුදුජානනාංශ කියනවා සත්‍යේ ධම්මා නාලං අබිනිවේදාය. මේ එකම වීදුරු මාලිකාවකටවත් මේ එකම මනෝ මන්දිරයකටවත් දෙවදින්න දෙපයි කියලා. එහෙනම් නැත්නම් මේ කිසිම ප්‍රපංචයක් නාජ්ජෝසිතබ්බං න අබිවදිතබ්බං අබි අබි අදිවාසී ගෙවට ගෙවදිනවා කියන වචනේ පාවිච්චි කරනවා රමණීය කරන්නත් එපා උදම්මනන්නත් එපා මේක ගෙවදින්නත් එපා මේ ගෙවදුනේ නැත්තම් පු탁ඥයට පුදුම පාළු ගතියක් දැනෙනවා තනි ගතියක් දැනෙනවා ඒක අසරණ කරන ගතියක් දැනෙන නිසා තමන්ම හදාගත්ත මේ ආස්මාලිගාවල මනෝ මන්දිරවල ජීවත් වෙන එක තමයි සබම් බුබුල ඇතුලේ ජීවත් වෙනවා වගේ මේක තමයි පෘථග්ජන ලෝකේ තියෙන්නේ. ඒ නිසා පේන පින්දුපමන් රූපං වේදනා බුබුලූපම මරිචුකු මරිචුකූපම සංඥා සංඥා කදලිකු කදලකු කදලූපම විඥාන මායූපමා කියලා සර්වඥාන්සේ පෙන්නවා මේ රූපේ කියන කියන්නේ වක්කඩ පෙන ගොඩක් වගේ එකක්. රිජි ෆෝම් කැලක් වගේ එකක්. වෙන පිඩක් වේදනාව කියලා කියන්නේ දියබුබුලක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංස්කරණය කියලා කරපු දේවල් කියලා කියන්නේ කෙහෙල් පතුරු කොටකින් හැදි කෙහෙල් කඳක්. මාය විඥාන කියන්නේ මායාවක්. ආන් මේ පැත්තෙන් දන්නවනම් මේ පුද්ගලයා මේ අපි අඳු කරගත්ත කාමරයක් ඇතුලේ චිත්‍රපටියක් බල බලා ඉන්නවා. ඒකෙදී එක එක ජවනිකා දෙනවා. අන්තිම චිත්‍රපටියේ ශෝකාන්තයක් හෝ සුඛාන්තයක් වඩපත් වෙනවා. අපිට ඒක සුඛාන්තයක් සෝකාන්තයක් වුණාට ඒක කල්ැතුම හැමදාම පෙන්වන්නේ ඒ චිත්‍රපට ශාලාවේ ඒ චිත්‍රපටයේ දින සුඛාන්තෙම තමයි. උන්තන් සෝකාන්තෙම තමයි හදුවචනසි කියවා මේ මනුස්ස ලෝකේ නම් සෝකාන්තමයි. කිසිම එකෙක් මිනිස්සෙක් ඒ චිත්‍රපට ඉවර වෙන වෙලාවේ මරණ චිත්තක්ෂණේ සුඛයක් නෑ. ඊට කලින් සමුගෙන තිබ්බොත් නම් සුඛයක්. නමුත් ඒක සමුගන්න කැමති නැති අයට ඒක වැටහෙන්නේ නැහැ. ඒ නිසා සංඥාව මේ විදියට සංඥාව දැනගන්නයි කියලා. සංඥාව මෙන්න මෙහිම සාමාන්‍ය බුද්ධියට නැත්නම් ඥානෙට අල්ලගන්න පුළුවන් දෙයක්. මේ නිදර්ශන හරහා කියලා ඒවං සංඥා අභිඥාය. රූප සංඥා, ශබ්ද සංඥා වශයෙන්. ඊට පස්සේ ඒවං සංඥං සමුදයං අභිඥා මේ සංඥාව හට ගැනීම මෙහිමයි. ඒවං කිරීම මෙහිමයි කියලා කියන්න නම් සංඥාවෙන් සංඥාවට මාරු වෙන්න වෙනවා. රූප සංඥාවයි ශබ්ද සංඥාවට ශබ්ද සංඥාවෙන් ගන්ධ සංඥාවට ගන්ධ සංඥාවේ රස පොට්ටබ්බ ධර්ම කිසිම චාරයක් නැහැ කිසිම න්‍යායපත්‍යක් නැහැ ආන්න මේ විදිහට පිස්සු ඇදිච්ච වඳුරෙක් වාගේ හිලෙවෙක් වාගේ සංඥාවෙන් සංඥාවට පැනපැන හිටපු මේ සතාට මේක මේ පණින ගතිය දක්ෂකමක්වත් පොහසත්කමක්වත් එහෙම නැත්නම් ශිල්පීය ඥානයක්වත් නෙවෙයි මේ විදියට පණින් නැත්තම් සංඥාවේ නිට්ටිය ගතිය වසාලන්න බෑ. එஞ்சය නිතරම පැන පැන පැන පැන එකක තහවුරක් ලබා ගන්න දෙන්නේ නැතුව ශීඝ්‍ර වැඩ රාජකාරියක් කරන එක තමයි සංඥාව තමංගේ හෙළුව වසා ගැනීමට කරන දේ. මේකට සරුවත් යනතේ හෙළුව හෙලි කිරීමට උන්වහන්සේ කියනවා එක සංඥාවක් නරතුස් කරන්න උත්සාහ කරන්න කියලා. පොට්ටබ්බ සංඥාව. වායෝ ධාතු ඇවිලා නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි පිම්බීම හැකිලිම වශයෙන් කරන මේ හැපීම පොට්ටබ්බේ අපිට ගොරෝසු දෙයක් සිහුම් දෙයක් වදිනවා දැනෙනවද? සීතල දෙයක් උණුසුම් දෙයක වදිනවා වගේ දැනෙනවද? එහෙම නැත්නම් නිශ්චල දෙයක චංචල දෙයක් වදින වගේ දැනෙනවද? ආදි වශයෙන් මේ පොට්ටබ්බ සංඥාව නැත්නම් හිත භාවනා හිත මෙනෙහි කරන හිත මේ පොට්ටබ්බේට දාලා ආස්වාසයකදී අපිට එන මේ පොට්ටබ්බ සංඥා වායෝ පොට්ටබ්බ ධාතුවේ සංඥාව කොහොමද වැටහෙන්නේ? අපේ කාය ප්‍රසාදයේ තියෙන ශාරීරික උෂ්ණත්වය. ඇතුළේන වායු ධාරාව උණුසුම් දෙයක සිසිල් දෙයක් වදිනවා වගේ අපිට පේනවා. ඇතුළට ගිහලා රත් වෙච්ච වායු ධාරාව එළියට එනකොට ඒ කාය ප්‍රසාදයට වැඩි උණුසුම් නිසා උණුසුමකට තේරෙනවා. ඉස්සලා කාය ප්‍රසාදයේ උෂ්ණයි වාතයේ සීතලයි අපි කියන සීතල වදාහාවක් කියලා. ඊගාට වාතයේ උණුසුමයි කාය ප්‍රසාදයේ සීතලයි. ඒකට කියනවා උණුසුම වාත ධාරාවක් කියලා. මේ උණුසුම සීතල අතරේ තේජෝ ධාතුවේ මේ සංඥාව මේ උපදිනවා මේ උපදිනවා මේ උපදිනවා මේ උපදිනවා. සමහර වෙලාවට හුස්ම ටික බලනකොට දිය පිහිරක් විදින්න වගේ දිය ඇල්ලක් කරනවා වගේ ඒක නිකන් දිය ආරසූ රූපයට වැටෙනවා. සමහරලාට හුලං වගේ වැටෙනවා. සමහරට ඇද්දලක් වගේ නිකන් ගොරෝසු හයිය දෙයක් ඝණයක් යනවා වගේ වැටෙනවා. සමහරලාට බොහොම ලස්සනට එක තෙල් ධාරාවක් සීනිදා තෙල ධාරාවකේ විදිහට වැටෙනවා. සමහරට කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා තේරෙනවා. මේ සෑම දෙයකම තියෙන එකම පොට්ටබ්බ සංඥාව විවිධ සටහන් සහ විවිධ ආකාර අනුව පෙන්වනවා. ඒ පෙන්නන හැම වෙලාවකම නැති දෙයක මතුවීමක් තියෙන්න ඕනේ අපිට දැනෙන්න. එක එක ආකාරව තියෙන දෙයක දැනුමක් අපිට එන්නේම නැති කියලා කිව්ව අමතක කරලා අපි අලුතින් එකට යනවා. ඒ නිසා මෙතන සරුවත් යනසේ අලුත් දේ ගන්නෙ පොට්ටබ්බ සංඥාවෙමයි. කාය ප්‍රසාදේ වාතයේ දැනෙනකොට එහි ඇතුළත තියෙන වෙනස්කම් දැක ගන්න අසුලට යනකොට අපි සංඥාවේ පොට්ටබ්බ සංඥාවේ කිඳා බැහිමක් වෙනවා. විනිවිදයමක් වෙන්න වෙන්න වෙන්න මේ හුස්ම ඇතුලේ තේජෝ ධාතුව නියෝජනය වෙනවා. වායෝ ධාතුව නියෝජනය වෙනවා. ආපෝ ධාතුව නියෝජනය වෙනවා. පඨවි ධාතුව නියෝජනය වෙනවා. මේක අදාහගෙන මේක සම්පූර්ණ තමන්ගේ භාවනා ලෝකේ කරගත්තොත් ඇත්තට මේක ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. නැත්නම් මුළු ලෝකෙම හදන හතරමා භූතයෝ මේක ඇතුලේ තියෙනවා. නිජා සාර්වඥතාවය ලබන්න පුළුවන් මේක ඇතුලේ. බුදු වෙන්න පුළුවන් මේක ඇතුලේ. රහත් වෙන්න පුළුවන් මේක ඇතුලේ. සෝවාන් වෙන්න පුළුවන් මේක ඇතුලේ. ඕනෙම විපස්සනා ඥානයක් ලබන්න පුළුවන් මේක ඇතුලේ. ඕනෙම අභිඥාවක් මේක ඇතුලේ ලබන්න පුළුවන්. උන් කවුරුවක් අතේ දන්නේ නැහැ නිකන් මේ හිත මෙතන හුළඟේ මෙච්චර වටිනා මෙච්චර වටිනා සද්ධර්මයක් ගැඹෙලා තියෙනවා කිය. එනිසා අපේ ලොකු සංචින්න කාලේ කියනවා මේ හතර මහා ධාතුන් මෙච්චරම මුරගාලා පෙන්නද්දි මේකේ තියෙන මේ අනිශ්චිත භාවය. ඒක නොදකින්ම නම් බලන්නේ නැති එක තමයි වැරද්ද කියලා. බැලුවොත් නොදකින්න බෑ ඒක. ඒ තරම් ශීඝ්‍රයෙන් මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම රූපාකාරයෙන් කියන්න පුළුවන් වේදනාකාරයෙන් කියන්න පුළුවන් සංඥාකාරයෙන් කියන්න පුළුවන් සංස්කාරාකාරයෙන් කියන්න පුළුවන් විඥානාකාරයෙන් කියන්න. ආන්නේ විදිහට මේ වේදන සංඥාවක හටගන්නේ. හුස්මේ ආශ්වාසී ආරම්භේ පටන් ගන්නවා කියලා කියන්නේ මේ සිසිලසේ පටන් ගන්නවා. උස්නේ ආශ්වාසී ප්‍රශ්වාසී උණුසුමයි කියන දර්ශන ගත්තාම සිසිලසේ පටන් ගන්නවා. සිසිලසේ පටන් ගැනීමක් කියලා කියන්නේ කාය ප්‍රසාදේ උණුසුමේ පටන් ගන්නවා. වායෝ ධාතුවේ වායෝ පොට්ටබ්බල සීසලස පටන් ගන්නවා. අමුතර කවදාකවත් ඒ වායෝ ධාතුවේ සීසලස දැනට ඒකට සාපේක්ෂව කාය ප්‍රසාද උණුසුම වැටෙන්නේ නැහැ. මොකද ඒක හැමදාම තියෙන එකනේ. අලුතෙන් ආපු වායු ධාතු තමයි පේන්නේ. ඊට පස්සේ පිට වෙනකොට අර උණුසුමයි කියපු වායු මේ කාය ප්‍රසාරය දැන් සීතල වෙලා තියෙනවා. මොකද එළියේ වාතු දහරා උණුසුම් නිසා ඒ උණුසුම වැටෙනවා. ඒත් අපිට මේ කාය ප්‍රසාරයේ සීසලස බවක් වැටෙන්නේ. අපි හිතන මේ උණුසුම සීසලස කියලා නමුත් කවදාකවත් උණුසුමකට පවතින්න බෑ සීතල නැතුව. සීතලකට පවතින්න බෑ උණුසුම නැතුව. නමුත් මේ දේ උණුසුමෙන් සීතලට මාරු වෙන සංඥාව වෙනස් වෙනකොට කාය ප්‍රසාදයේම වර එක උණුසුම් කියලා ගත්ත එක දැන් සීතල කියලා පසුබිමේ වෙනස් වීමක් සිදු වෙනවා කවදාකවත් අපිට අහු වෙන්නේ නැහැ. මොකද අලුතෙන් එන එක වැටේනවා. කාය ප්‍රසාදයේ තියෙන උණුසුම නම් හිතින් හරියටම හරි හරි උෂ්ණත්වෙන්නේ තියෙන්නේ. පිටින් එන වාතයේ සීතල පිට වෙන වාතයේ උණුසුම ආදී වශයෙන් අර පිටින් එන එක ලොකු කරලා පෙන්නනවා. තියෙනේම ගණන් ගන්නෑ. අම් මං ඉපදිච්ච ගමට කියන්නේ උඩ ඉරිකම කියලා. උඩීරිගම පරණ කතාවක් තියෙනවා උඩීරිගමට පිටින් එන කුඹලාව පවා දුම්මැස කණු දෙක උඩට නගිනවා කියන්නේ. පිටික උඩේ ඉන්න මිනිස්සු ගණන් ගන්න කවුරක්වත්. පිටින් එන එක ලොකුයි. මොඳ අපේ ගම වටේ තමයි චීනයේ ප්‍රසිද්ධ කුස්කන් දෙපාර්තමේන්තුව මල්වත්ත ඉතින් ගියාම පරීක්ෂණාගාරේ හැම තැනින්ම මිනිස්සු එනවා. හැම එන කෙනෙක්ම අපිට ලොකුයි. දැන් මේ හිතපු කට්ටිය නිසා අපි අම්මා ඉන්න කාලේ කියන්නේ උදේට පිටින් එන කුඹලාවක් තුම්මස කණුදෙක උඩට නලිනවා කිව්වා. ඉන්නේ මිනිස්සු ගණන් ගන්නෑ. මේක තමයි සංඥාවේ හැටි. දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා. නමුත් සරුවච්චන් වහන්සේ ඔය පිටින් එන එක වීණාවේ බෝ එක වගේ තියෙන එක නලියනකොට සද්ද එන්නේ වීණාවේ තතේ. වීණාවේ තතේ සද්දට වැහුම් ගන්න නෙමෙයි යනවා එනවා වෙන්නේ බෝ එක තමයි. ඒක උන්වහන්සේ කියනවා එන වායෝ කොට්ටබ්බ ධාතුවට අවධානය යොමු කරලා බලන්න. ඒකේ උණුසුම සිසිලස මාරුයි නේක කවදාකවත් අත්දකින්න බෑ. ඕක මේ කාය ප්‍රසාදී ගැටුන් නැත්තම්. නමුත් කාය ප්‍රසාදේ වෙනස් වෙනස කවදාකවත් අපිට පේන්නේ නැහැ. මොකද ඒක ගෙදර මිනිහනේ. දැන් ගෙදර ගෑනිනේ. ඒක ලස්සන නෑ. ඒත් සාපේක්ෂව බලනවා අල්ලපු ගෙදර ගෑණි හරි අල්ලපු ගෙදර මිනිහ හරි දකපුවාම ඒක මොකද්දෝ තියෙනවා කිචි කැවෙන ගතිය. මේක කුණු හරප නෙවෙයි අපා. මේ හැටි. මේවා කියන්නේ නැතුව හරි අමාරුයි මේක කියලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට සංඥාවේ පිටින් එන අලියවිල්ල හරහා ඒක බලා සිටීමේ ඇතුලේ තියෙන මේ කාය ප්‍රසාදේ වෙනස් වෙන වෙනස් දැක ගන්නා තරමට යනවයි කියලා හිතනවනම් අද ආර්ය පරිශ්‍රණය කියන්නේ તો මොනවද කියන්නේ? බුදුරජාණන්සේ පෙන්වන්නේ අපිට පිටින් එන එක. පිටේ එන යන එන එක හොඳට බලන්න කියනවා. බල මූල ධර්මයට දාලා න්‍යාය ක්‍රමීට ණය විපස්සනාවට අන්වේ ඥානෙට පෙන්ලා දෙනවා පිටින් එන එක නලියන එක වෙනස් වීම දකින්න පුළුවන්ද මේ ඇතුලේ එන එකට මේක හැප්පෙන්නේ නැතුව. මේ පාදම ඒ ඒ ඒ මේ උපස්තරයේ හැම වෙලාවෙම හැංගෙනවා. නමුත් අපි මේක හොඳට දැක ගන්න අසලුව ආශස් පස්වාතිය පෙරගත්තු නිදසක් වශයෙන් උණුසුමෙන් සීසිලසට මාර වෙනවා. සියුම් භවෙන් ගොරෝසු බවට මාරු වෙනවා. ප්‍රිය භවෙන් අප්‍රිය බවට මාරු වෙනවා. මේ හැම වෙලාවකම මේ සංඥාව හටගන්නමක් තමයි සිද්ධ වෙන්නේ. ඉති සර්වචනාංශේ ආරාධනා කරනවා එවං සංඥාං සංඥා සබුද්දයන් අභිඥාය. එන්න මේ උණුසුම් බව, මේ සිසිල් බව, මේ ගුරුසු බව, ප්‍රිය බව, අප්‍රිය බව ආදී එන්නකොටම ඒක පිළිබඳ එලඹ සිටි සිහිය තියෙනවා නම් අප්‍රමාදයේ තියෙනවා නම් මේ සංඥාව හැදෑරීම සඳහා සාමාන්‍ය ගොරෝසු රූප බලන සංඥා සතිය මත වේදනා බලන සතියට වැඩි ගැඹුරු සතියක් ඕනේ මේ වෙස්පෙරලිය බලන්න සංඥාවගේ වෙස් පෙරලිය බලන්න. ඒකෙදි පළවෙනිම කඩුල්ල පැනිල්ල හිත වෙන්නේ මේ එන්නකොටම උණුසුම සිසිලස කම්පන ගති, චංචල ගති, පුම්බන ගති, අකුලන ගති, දරණ ගති, සලන ගති එන්නකොටම දැක ගන්නා සුළුව හිටියොත් අපි ඒකට කියනවා අප්‍රමාදය කියලා. අපි ඒකට කියනවා සතිය කියලා, එලඹ සිටි සීය කියලා කියනවා. එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් විදිහට බලලා මුල බලන හැටි කියලා කියනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ සීතල ගතිය, උණුසුම් ගතිය හොඳට දැනෙන මට්ටමට යනකම් ගිහිල්ලා අන්තිමට ඒක නැතිලා යනවා. ඒක නැති නැගෙන තව එකක් එනවා. එතනදී තව එන එක බලනවා මිසක් අපි මේක නැති වෙන එක අපිට පේන්නේ නැහැ. හැම වෙලාවෙදීම අලුතින් එන එක බලන නිසා බුදුරජාණන්සේ සංඥාව කියන එක මේ වාගේ පිටිකුවක් බව හඳුන්ලා දීලා පේන්නේ නැති නැතිවීම බලන්න එපා. බලන්න පුළුවන් පේන සංඥාවගේ හට ගැනීම බලන්න. හැබැයි මේක මම කියන්නේ බා මේක මගේ කියන්නේ මේක හරි කියන්නේ බා මේක වැරදි කියන්නේ බා මේක ධාර්මිකයි කියන්නේ මේක අධාර්මිකයි කියන්නේ බා සාධාරණයි කියන්නේ බා අසාධාරණයි කියන්නේ බා ඉනේ නේ නේක බලන්න ගත්තොත් කොච්චරක් සංඥාවක් කොච්චර ප්‍රදේශයක් පැනනවිදොත් එකක්වත් මෙනෙහි කරන්න එපයි කියන්නේ මොනම දෙයක්වත් මෙනෙහි කරන්න එපා. මෙනෙහි කරන්නේ ආස්වාද ප්‍රසවාස විතරයි. ආස්වාද ප්‍රසවාස ඇතුලේ තියෙන මේ ධාතු මනස්කාරයේ විවිධ මුණත් විවිධ හැඩතල මොනවාක්වත් මෙනෙහි කරන්න බෑ. ගොජ්ජ දානකම් එන්න කියනවා. එන්න දෙන්න කියනවා. දෙනකොට එනේ නේ නේ එක එනේ නේ එක බලන්න හිටියොත් ඒ යෝගාවචරයට අන්වය ක්‍රමයට ණය විපස්සනාට තේරුම් ගන්න වෙනවා මේ එන්නේ එව්වා මෙච්චර එනකොට මේක ඉදෙන්න නම් මේ වගේ නැතිවීමක් තියෙනවා. දැන් ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එකක් නැති වෙලාවේදී වැඩසටහනක් නැති වෙලාවේ චිත්තත් නැති වෙලාවේ අපිට පේන්නේ ඇති වෙන චිත් පමණයි. කොච්චර බලන හැටියත් බලන්න මේ චිතක නැතිවීම දකින්න පුළුවන්. එහෙම එකක් අපේ හිත දකින්නේ. මොකද අපේ හිත නැතිවීම දකින්නේ ආමංගල්‍යයක් විදියට. නැතිවීම නොදකින් කියලා තමයි මේ ජීවිතේ ගොඩ කරගන්නේ. නැතිවීම නොපතන් කියලා තමයි මේක පොඩ් නැන්නදෝමකින් කියලා තමයි නැගිලා තියෙන්නේ. නැතිවීම දකින්න හම්බුනත් ඒක පේන්න තියෙන්නේ භාග්‍යයක්. ඒක මහා කාල කන්නිකමක්. ඒක නිකන් මහා නොවිය යුත්තක් කියලා. ඉන්සා සර්වඥයන්සේ ඇතිවීම බලන්න කියන. ඇතිවීම බලන බලනකොට ඕනම කෙනෙකුට ඉතාම සියුම් මට්ටමින් ඇති වෙනවා දකින්නකොට මේ සා විශාල ප්‍රමාණයක් ඇති වෙනවා නම් මේක ඉද්දට මොකද වෙන්නේ? නැවතන තිද්ද වෙන්න නම් නැතිවීම දැකීම පැත්තට යන නිසා තුන්වෙනියට ඒවන් සංඥා නිරෝධං අභිඥායකෙන් තන ඇතිවිච්ච දෙයක නැතිවීම අපේක්ෂාවෙන් බලන්න හිටියොත් ඇතිවීම දැකලා හොඳටම තියුණු කරපු සතිය හොඳටම අප්‍රමාදී ගතිය නැතිවෙන දිහාට බලන්න පටන් අරගත්තොත් මේ ශීඝ්‍ර නැතිවීම යෝගාචර දැකගන්න පළවෙනි දවසේම හම්බ වෙන්නේ පළවෙනි අවස්ථාවේම හම්බ වෙන්නේ ඒ වුණාට මේහා සමාන සතියකින් මේහා සමාන අප්‍රමාද ගාවකින් හිටියොත් එක හුස්මක ඇති වෙන එක හුස්මක නැති වෙන සංඥා ක්ෂණ මාත්‍ර සංඥා විනුවට සම්පූර්ණ හුස්ම සංඥාව නැති වෙන වෙලාවක් දැක ගන්න පුළුවන් වෙයි. ආස්වාස් ප්‍රසවාස නිමිත්තම නැතිලා යනවා. ආස්වාස් ප්‍රසවාස ආරමුණම නැතිලා යනවා. ඒක යෝගාවචරය නිකන් මේ වක්‍ර ක්‍රමයකට අඳ ගන්න යාමක් තියෙනවා. හැබැයි මේ දකින් දකින් සංඥාවල් වලට කලප් වෙන්න කුලප් වෙන්න ගත්තොත්. දකින් දකින් සංඥාවල් අනුව මනින්දි කරන ගත්තොත්, මනින්දි කිරන ගත්තොත්, මිනිහි කරන ගත්තොත්, හරි වැරදි බලන ගත්තොත් හුස්ම ඇවිස්සෙන මිසක කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. තමන් මේ කරන්නේ ඇති සංඥාවගේ ඇතිවීම නැතිවීම බලන අදහස අපි හුස්ම ඇතිවීම නැතිවීම බලම කියලා හිතමු. බලන බලන මේ විදිහට තාමත්ම ගෞරවේ අප්‍රමාදීව සතියෙන් හිටියොත් සම්පූර්ණ හුස්මේ සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාසයේ නිමිත්ත අරමුණ හුස්ම නැති වීගෙන එන පැත්ත දකින්නකොටමත් යෝගාවචරය බය වෙන්නේ ඉඳී තියෙනවා. දකින්නකොටමත් යෝගාවචරය අසරණ ගති තේ පේනවා. තනි වෙන ගති, පාළු ගති පේන්නේ ඉඳී තියෙනවා. ඒ මොකද අපි දකින්නෙම නැති වෙන පැත්ත දැකීම භාග්‍ය සම්පන්න දෙයක්. මොකද සංසාරේ හදලා තියෙන්නේ මායя මේ මාර සීනාවල් ක්‍රියාත්මක කරන්නේ ඇතිවීම තුලින් කෙලස් ඇතිවීම, කර්ම ඇතිවීම, යන විපාක ඇතිවීම දිගට දිගට දිගට යනකොට සංසාරේ යනවා. බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ කියන නිරෝධය දකින්නේ. නිවන දකින්නේ කියලා. නිවන් වීම දකින්නේ කියලා. ක්ෂය වීම දකින්නේ කියලා. ඒතකොට මිනිසු කියනවා අපෝ ඒක හරි කාලකණ්ණි. ඒක හරි කම්මැලි. ඒක මම බයලවන සුළු දෙයක්. මොකද අපි පාඩම් ඔක්කොම ඉගෙන තියෙන්නේ මාරපාක්ෂිකව. අපි පාඩම් සේරම ඉගෙන තියෙන්නේ ලෝකායතේ පැත්තෙන්. ලෝක නිරෝධයේ පැත්තෙන් නෙවෙයි. නමුත් සර්වඥාන්සේ ලෝකායතේ පෙන්නලා සංඥාවේ ඇතිවීම පැත්ත පෙන්න එක බොහෝම ආඩම්බරයට පෙන්නනවා. උණුසුම සිසිල් කම්පන චංචල සීතල උණුසුම සීරම බලාපන් කියලා. බල්ල බල්ල බල්ල ඒක හරහා සත්‍ය සමාධිය දිනුනාට පස්සේ හිතට බුදුවන අහනවනම් අන්වේ ඥාන තියෙනවනම් නැතිවීම නොබල බැරි තත්ත්වයකටපත් වෙනවා. නමුත් නිසි උපදේශ නොලබපු මේ විදිහට කම්මතහන සුද්ධු වෙන්නේ නැත්නම් මේ නැතිවීම ස්වභාව බයක්. ස්වභාවික ආසන්න ගතිය, ස්වභාවික සැක උපදවන ගතිය, ස්වභාවික විශ්වාසයේ බිඳලීමක් ඇති කරනවා. එතනදී නම් බුදු සරණ බුදුහමර කෙරෙහි සද්ධාව කලින් ධර්ම ඇසූ විරු බව මේකට ලෑස්ති වෙලා යන ගතිය තිබුණොත් ඔය මායя වහන්න හදන වසංගණ්ඩ හදන සංඥාගේ නිරුද්ධ පැත්ත, ගෙවෙන පැත්ත, වැය වෙන පැත්ත දක්වන්න පුළුවන්. ඔය අම්බට්ටමානෝකයාගේ මම හිතන්නේ කතාවේ තියෙනවා දවසක් සරුවචන් වහන්සේ ඇවිල්ලා මේ නිරෝධය පිළිබඳව නැත්තම් සරුවචන් වහන්සේගේ ධර්මයේ මූලික තේමාව උගන්ලා යනවා. මොකද ඊට පස්සේ දැන් මේක සාමාන්‍ය ජීවිතේ පෞල් ගත කරන මිනිස්සුන් ඕන කරලා තියෙන සමුදේ පැත්තම තමයි නිරෝධේ පැත්ත කතා කරපුවා මේක නිකන් බොහොම නෝහුරු ගතියක් නැත්තම් දුමංගල ගතියක් තමයි පේන්නේ. ඉතින් මායයට තේරෙනවා මේ මනුස්සයා දැන් මේක කල්පනා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා නොදැක්ක පැත්තක් පෙන්නලා ගියා. ඉතින් බෑ නෑ කියන්නත් බෑ. නමුත් ඒක ලෝකායත පැත්තෙන් බලනකොට ආමංගල්‍යයි. ලෝකායත පැත්තෙන් බලනකොට මේ නුහුරක් තියෙනවා. ඉතින් එතකොට මායя බුදුහාමුදුරන්ගේ ස්වරූපින් නැවත පැමිණලා හිලා ආයෙත් ඇවිල්ලා වාඩිලා කිව්වා උපාසක මහත්තයෝ මට මට ඉස්සලා කියපු බණේ පොඩ්ඩක් වරදිලා තිනවා මට. ඒක හදන්න ඕනේ. ඒක නිසා මේ අර නිරෝධ වෙනවයි කියපේක වෙනුවට සමුදේ පැත්ත බලන්නේ කියලා. නිරෝධ පැත්ත බලන්න කියලා මට පොඩ්ඩකට වැරදුනායි කියලා. මේ මානවකර කල්පනා බුදුහාමුදුරන්ට වචන දෙකක් වරදින්න බෑ. දැන් මේ මොකද්ද උනේ කියලා. කතාවට කතාවට යනකොට අර බුදුහාමුදුරු කියපේක සම්පූර්ණයෙන් මාරු කරලා මෙයා දානවා අට ගන්න පැත්ත, මංගල පැත්ත, ආරම්භ කරන පැත්ත. එතකොට තේරිලා අහනවා කවුද කියලා. හොඳ ගතියක් තියෙනවා යක්ෂයින්ගේ ප්‍රේතයින්ගේ මායාවේ බොරු කියන්නේ නැති. ඒතකොට කියනවා මම මායя තමයි කියලා. එතකොට මේ මං කියනවා මට සැකයක් ඇති වුණා ඊට පස්සේ කියනවා කොච්චර සැක වුණත් ඔබ දැනගනින් ඔය බුදුහාමුදුරුවෝ ඉන්නේ ලෝකේ කාලයකට මම හැමදාම ඉන්නේ මිනිහා. ඔබ මට යටයි. ඔබට කවදාකවත් ගැලවෙන්නේ නැහැ. කියලා මායя විභූෂණ පාණ්ඩව. එතකොට කියනවා අම්මා අප්පා ඇත්තම නෙන්නම් තමුන්වාසේනේ මේක ඉතින් අර නිසි බලධාරියව. ඕනම දෙයක් කරනකොට බුදුහාමර කාලයකට එල්ල නැතිල අනේකන අනේ හරි වටිනවා කියලා නිකන් මාර්ය අදාහගෙන කතා කරලා ඉන්නට කියනවා මේ මාර්ය මාවල පෙන්වන්න බෑ කියලා. මේ බුදුහාමතු කෙනෙක් මමන්න ඔබට පුළුවන්ද කියලා. අයියෝ සිම්පල් නේ කියනවා. සිම්පල් නේ කියලා බුදුහාමතුරු මවපු ගමන් මෙයා ඒ බුදුහාමතුරු කෙරේ ඇති සද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරලා ඊ හරහා සෝවන් වෙනවා. එසු මාරය පරාදයි. මාරයා දෙන මේ ලණුව හරහාම තමයි අපිට මාරයට උත්තර දෙන්න වෙන්නේ. මම හිතන්නේ මේ කතාවේ මාරයට බුදුහාමරගේ මඩක් මඩක් වැරදුනායි කියලා මේක සිද්ධ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. බුද්ධ පරිනිර්වාණයෙන් ඇති කරව අදහස මේ යෝගාවචර නිතරම ඉන්නේ. එයා Nirodhe බලන්න උත්සාහ කරනවා. ඒකට මාරයා දැනගන්නවා මෙයා පණින දවසක මගේ විශේෂේෂ්ත්‍රය කියලා ඊට පස්සේ තමයි ඇවිල්ලා කියන්නේ මම මේ බුදුහාමුදුරුවෝ මට අර කියපු බණ වැරදුනා කියලා පස්සේ ඊට පස්සේ මේ උපාසක මහත්තයා මාට අදහිල්ලක් ඇති නිර්මාණ ශක්තියක් ඇති උත්තරම කෙනෙක් වඩපත් කරලා කියන බැරිද බුදු කෙනෙක් මාට පෙන්වන්න කියලා. මාතයා බුදු පිළිමේ මවනකොටම ප්‍රකෘති මන්නකොට මේ හරාමයා සෝවන් වෙනවා. ඒ වගේම තමයි මේ ලෝකයේ සමුදේ පැත්ත කතා කරන හැම දෙයක්ම හැම වෙලාවකම ලෝකායත පැත්තට යනවා. කර්ම රස කරනවා විපාක රස කරනවා කෙලෙස් රස කරනවා. නමුත් ඒ පැත්ත බලන්නේ නැතුව නැත්නම් මේ ලෝකේ තියෙන ආස්වාද පැත්ත බලන්නේ නැතුව ආදීනව බලන්න බැරි නිසා ඒ සත්තට්ඨාන වගේ සූත්‍ර වල සර්වඥාන්ත කියනවා ලෝකයේ ආස්වාද දැකලා ආදීනව දැකලා තමයි ඒක මිදහත් වෙන්න තියෙන්නේ ආස්වාද දකින්න නැතුව ආදීනව පේන්නේ නැහැ. ආස්වාද ආධිනව දෙකම නැත්තම් මේකෙන් නිදහසක් නැහැ. ඒ නිසා මෙතනදි සංඥා පෙන්නලා සංඥාගේ සමුදේ පෙන්නන ආස්වාද පැත්ත. මේ උණුසුම ඇති වෙන හැටි, සීතල ඇති වෙන හැටි, කම්පන ගතිය ඇති වෙන හැටි, චංචල ගතිය ඇති වෙන හැටි දස දහස් ගුණයකින් එන්න ගන්නවා. එන්න අරින්න කියනවා. බලලා මේ වෙන දේවල් මේ මතුවෙන මොකද වෙන්නේ? තව එකක් එනවා කියන්නේ මේක නැතිව. අලුත් එකක් කෙනවා කියන්නේ තිබුණ එක නැති වෙනවා. කවදාකවත් හරියට අර කාය ප්‍රසාදේ උණුසුම සිසිල් ගතිය මාර වෙන එක අපිට පේන්නේ නැහැ. යන්නේ හොස්පිටල් උණුසුම සිසිල් ගතිය පේනවා වගේ මේ මායම් වසංගලා මල්ලෙන් ගහලා ඇහැට වැලි ගහලා ඇස්බැඳුම කරලා පෙන්වන්න හදන දේ දවසක යෝගාවචරයට දැක ගන්න පුළුවන් වුණොත් ඒක දකින්නේ ඒ ඒ වෙලාවේ උණුසුම සිසිල් මාර වශයෙන් නෙවෙයි මේ උණුසුම් සිසි කම්පන චංචල ආස්වාද ප්‍රසවාස සියල්ලම සංසිඳන වෙලාවේදී ගොරෝසුවට දැක් ගන්න පුළුවන් සංඥාව නැතිවීමෙන් නිමිත්ත නැතිවීමෙන් අරමුණ නැතිවීමෙන් නමුත් මෙතෙන්දී කලකොල වීමෙන් තක්කුමුක්කු වීමෙන් සැකේ පහල කිරීමෙන් විශ්වාසය බිඳ ගැනීමෙන් මේ වැටෙන වටිනා අවස්ථාවත් යෝගාවචරය පන්න ගන්න. නැත්නම් යෝගාවචරයේ මූණට වැලි ගන්නවා. ඉතින් කවදා හෝ යෝගාවචර කාය ජීවිත නිර්පේක්ෂව හුස්ම තියෙන්නේ තිබීවා. නැත්තේ නැති වේවා. තියෙනවනම් හොඳට සවිස්තරව මම සංඥාව ගන්නවා. හොඳට සවිස්තරව ගන්න ගන්න මේක විරංජනේ වෙනව gati වැඩි. නිබ්බිදාවට යන gati වැඩි. නිරෝධ වෙන gati වැඩි. නිසා පරියන්කේක භාවනා වැඩසටහනක ඉන්නකොට සතර පහ ආයතයක දිගට භාවනා කරනකොට ඉඳ ගන්නකොටම අරමුණ නැති වෙලා යනවා. නමුත් නැති වෙලා යනකොට තමයි බයක් නම් ඇති වෙන්නේ. සැකයක් නම් ඇති වෙන්නේ. ජීවිත තව අවුරුදු ගාණක් භවනා කරන්න සිද්ධ වෙනවා. ලෝකේ මතුවෙන තාක් මතුවෙන දුක්. ජීවෙන තාක් ජීවෙන දුක්. ඒ නිසා ගෙවෙන එක හොඳයි. නිරුද්ධ වෙන එක හොඳයි තියෙන දුක් නිසා. ආන් ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට හුස්ම ගෙවෙන එක හොඳයි. දැක දැක දැන දැන. ඉතින් එතෙන් යනකොට හැබැයි යෝගාවචරය මේ සංඥාවගේ හටගැන්ම සහ සංඥාවගේ නිරුද්ධ වීම කියන දෙක ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක් බවත්. හට ගැනීමකින් තොරව නිරුද්ධ වෙන්න බෑ. නැවත නැවත හට ගන්නවා කියන්නේ නැවත නැවත නිරුද්ධ වෙනවා. ආන්නේ නිරුද්ධ වෙන පැත්ත බලාගෙන හිටියොත් ඒ යෝගාවචරය කවදා හරි ඒවං සංඥා අභිඥාය ඒවං සංඥා සමුදයං අභිඥාය ඒවං සංඥා නිරෝධං අභිඥාය කියලා නිරෝධයේ ක්ෂණ මාත්‍ර වශයෙන් දකිනවා. පරියන්තික සමාඩ හතර පහවතාවක ආස්වාස ප්‍රසාර නැති ඇති වෙලා ආය නැතිලා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ඒ වෙලාවේදී යෝගාවචරය අර සංගවලා තිබුණු දේ ඇස්බෙන්දු කරපු දේ ඇහැට වැලි ගහලා කරපු දේ මතු කරගන්නවා ප්‍රයෝගේ මතු කරගෙන මේක තමයි Nirodhe මේක තමයි සංඥාවගේ Nirodhe කියන්නේ මේ Nirodhe තමයි ඔය తాවකාලිකව දකින්න එක ඉෂ්ට වීමෙන් තමයි නිවන් දකින්නේ එදාට තමයි සුගත වෙන්නේ. දැන් ඉන්න සුපටිපන්න ගතිය. මනාවකට පෙළඹිලා තිනවා. ඒ නිසා මේ Nirodhaය නැවත නැවත දක්නා සුළු ගතිය තමයි Nirodha ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ. සංඥාවන් දුන්නා දීලා සංඥා හමුදේ හඳුන්ලා දීලා සංඥා Nirodhe හඳුන්ලා දීලා කියනවා. Nirodhe හරහා තමයි යතුරු තියෙන්නේ. මේක තමයි බින්ගේ සංසාරයෙන් ගැලවෙන්න. ඒ නිසා Nirodhe දැකි නැවත නැවත ඇති උඹ යමක් කළ යුතු ඒදී කරපන්. මෙතෙක්කල් සංසාරේ මෙතෙක්කල් බාහිර පිරිසුත් එක්ක මෙතෙක්කල් සමුදයම දකිමින් සමුදේ මංගලයි කියමින් සමුදේ වේවා කියන අදහසින් ගොඩ ගහ ගන්න රැස් කරන්න අලුතින් පටන් ගන්න නව නව කර්මාන්ත පටන් ගන්න තිබුණු මිනිසයා නැත්නම් යෝගාවචරයා කවදා හෝ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට ගියයි කියලා කියන්නේ නිරුද්ධ වීම දැකීම ප්‍රතිපදාවක් කරගෙන. එය මගේ පරම යුතුයකම බව කරගෙන දේවල් මතුවෙන හැටි මතුවෙච්චාවයි. ගෙවෙන හැටි බලන්නේ. ඒක පුදුමාකාර මානසික ආතතිය තුරු කිරීම. දේවල් හටන් ගන්නකොට මානසික ආතතිය එනවා. මේක නැකතට පටන් ගත්තද? මේක හොඳද? මේක මංගලද කියලා. ඒක නැති වෙන එක මේ සබහා සිද්ධයි. සබාසිද්ධියදී එක හරහයි නිවන තියෙන්නේ කියලා ඔය කොච්චර දේවල් ගොජ දැම්මත් ගොජ දාන් තරමටම මේව නැති වෙනවා. ඉතින් නැති වෙන දිහා බලන්න ගියාම පෙට්‍රෝල් විදමුකුත් නැහැ. ටිකට් ගන්න ඕනකමකුත් නැහැ. නිකම් පෙන්වන්නේ. ඒ වගේම කෙනෙක් පරද්දන්න දෙයක්වත් නෑ උරුට්ටු කරන දෙයක් නුකුත් නෑ මට දීපන් මොකක් කරන්න ගිවින පැත්ත බලාගෙන පටන් අරගත්තට පස්සේ ඊ타ත්ම සිද්ධි බහුල ජීවිතයක ඊ타ත්ම ඉක්මනට නිරුද්ධ වීම වෙනවා. මුතේට කවදාකවත් හට ගන්න පැත්ත පේනවා මිසක නැති වෙන පැත්ත බලන්න පුරුදු නැති නිසා දැක්කත් ඒක බයකට චකිතයකට හේතු වෙන නිසා මේ අයෝනිසෝ මනසිකාරයේ තිබුණ හිත නැත්නම් සමුදේ දකිමින් තිබුණ හිත යෝනිසෝ මනසිකාරට හැරෙනවා කියලා කියන්නේ ඒ සංසිද්ධියේම නිරුද්ධ වෙන පැත්ත දකින්න. මොන රටනකොට ඉස්සර පැත්තේ බල බල හිට මිනිහා හැංගිලා ගිහිල්ලා බලන මොනගේ පසපැත්ත දිහා. පැද්දියෙන් පිල් වේතන්න වේතන්න පස්සේ එළියේ. එක දවසක් මට මතකයි මම ගිහිල්ලා කුයින්ස් එක ළඟම උඩ පැත්තේ වැවේ මෙහා කොනේ ඉඳගෙන පෙරහැර බැලුවා. ඒ දවසවල පෙරහැර බණ්ඩ ආසයි මම කියන්නේ පුංචි කාලේ. බලහන් ඉඳලි වල දැන් මං ඉන්න තැන පහු කරපු ගමන් පොලිසියෙන් වැටක් දාගන්න පෙරහැර පිටිපස්සේ අපිට යන්න බෑ බස් හෝල්ට් එකට ගාවට. ඒ පැත්තට බහින්න තියෙන පෝගම්බර පැත්තෙන් බහින්න වෙනවා ඔක්කොම වහලා. ඉතින් මෙතන ඉඳගෙන බලා ඉන්න එක විතරයි කරන්න පුළුවන්. ඉතින් දැන් පෙරහැර ඉස්සරහට ඇදෙනවා ඉවර වෙච්ච ගමන් අර පොලිසියෙන් දාපු වැට පිටිපස්සේ මිනිස්සු තල්ලු කරගෙන යනවා ඉස්සලම් බස් එක අල්ලගන්න. මොකද බස් වලට හරි තදයක් එනවා. කිට්ටු ගම් වලට යනවා. මං හිතාගත්ත නෑ හදිසිලා යන දෙයක් නෑ බලන්න ඉන්නවයි කියලා දැන් අලියන්ගේ පස්සපැත්ත පේනවා දැන්. මන්දංකාරගේ පස්සපැත්ත පේනවා දැන්. මිනිස්සු දඟලන කට්ටියගේ පස්සපැත්ත පේනවා දැන්. පොලිස් කාණගේ පස්සපැත්ත පේනවා දැන් මිනිස්සුන්ගේ තියෙන තදියම පෙරහැරත් ඉක්මවගෙන පාරත් ඉක්මවන බස් එකට දුවන්නේ. බලන්න ඉන්නකොට මරු පෙරහැර. මාලිගාවේ දකුණු පැත්තේ පෙරහැර වම් පැත්තේ දැන් ඔක්කොමලා යනවා. ගලනවා එතකොට මට තේරෙන්න පටන් ගත්තා මේක නිකන් එක දිහාවට ගලන ගැල්මක් තියෙනවා එකම කෙනෙක් පස්සපැත්ත බලන්නේ ඔක්කොගෙම තියෙන්නේ මේ කොච්චරද කියනවනම් ඒන තදේට ඒන තල්ලුවට අර දෙපැත්තේ දානවා ඒ දවස්වල ඔය ස්විච් කඩවල් කඩවල් කඩාගෙන මිනිස්සු එනවා දෙපැත්තට අර පෙරහැර ඉවරයි බස් එකට යන්න තියෙන හදිස්සියට එක දවසක මම ස්වීට් කඩේකක් තිරුණා. හැබැයි මට මතකයි හොරේ ස්වීට් කඩේ තිබුණ තල්හකුරු පෙට්ටියක් හොරගම් කරලා කෑවා ඒ වෙලාවේ. මේ ඔක්කොම දෙල්ලන් ඇස්සේ ඒකට තද වෙනකොට ඒකකුත් කෑවා. අදින් දවසේ බලහන් ඉනකොට මෙරහට යන හැටි බලන්න. කිසි කෙනෙක් දකින්නේ කිසි කෙනෙක් මේ ඉස්සරහා බලාගෙන බස්නාගිරියෙත් යන්නේ ඉස්සරහා බලන්නේ කවදාකවත් පස්සට බලන්නේ බලන්නෙත් නෑ බලන්න බෑ ඒක දිහා බලනකොට පේන්න පටන් අර ගන්නවා මේ හැම නාටකමකම පිටිපස්ස පැත්ත බැලුවේ. මට මතක අනිත් දවසක ඉන්දියාවේ ගිය වෙලාවේදී ඒ අපිට නතර වෙන්න තිබුණ හෝටලයක ඒ හෝටලේ දවසකට මගුල් 3-4ක් කරන හෝටලයක්. අපි යනකොට මගුල ඉවරයි. ගිහලා බලනකොට ඒ හතරතලා තිබුණ හෝල් එක දිහා බලනකොට බලන්න. මගුල ඉවරයි හෝල් එක තියෙනවා. ඉතින් මැනේජර් ඇවිල්ලා කිව්වා මේ වාස් කරගන්න වෙලාවක් නැහැ ගිහලා. ඊට පස්සේ තේරෙනවා දැන් දැන් සැරසිලියට මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම කුණු කූඩේට. දැන් මේ විනාඩි ගානකට ඉස්සෙල්ලා රට රාජ්‍යයෙන් ගෙනාවු මල්. රට රාජ්‍යයෙන් ගෙනාවු ක්‍රේප් කොළ. රට රාජ්‍යයෙන් ගෙනාවු සේරම සේවල් පුඹලා ඉවරයි මගුල ඉවරයි. දැන් ඔක්කොම කඩ කඩ කඩ කඩ තද කර කර පාගනවා කුණු කූඩේට. එක දවසකට ඔය වගේ මගුල් වල හතරක් පහක් ගන්න ශාලාවක වැඩ කරන මිනිස්සුෙක් දැක්කොත් මොහොතකට ඉස්සෙල්ලා පුදුමාකාර වේදමක් කරලා ගෙනාපු දේ එක තප්පර පහකින් මගුල් ගෙදර ඉවරච්ච ගමන් ඉක්මනට මෙව කරන්න මොකද ඊගාවට එන මිනිස්සයා මේකෙන් ලේසියක්වත් ගන්න කැමති නෑ එයා අලුතින්ම මගුල් ඒ ඒ ශාලාව සරසන්න ඕනේ මේ නාඩගමක් තියෙන්නේ එනිසා මේ මොණ්ඩගේ පස්සපැත්තේ බලනවා කියවට මරු දර්ශනයක් ඒක ඔය ඕම නැටු නටන හදන කෙනෙකුට පොඩ්ඩක් නටලා පොඩ්ඩක් යන්න රින්න දෙන්නකො පෙරහැර. පස්සේ එළියේ. අපි කියන්නේ එක පුලිය කියලා. ඒක දිහා බලන ඉන්නකොට මෙන්න වෙන්න මොන ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ ධාතුන් වහන්සේලා මේ හතර මහා ධාතුන් මෙච්චරම මේක පෙන්නද්දී මේක පේන්නේ නැත්නම් වෙන මොකක්වත් නිසා නෙවෙයි බලන්න තියෙන්නේ. බලන්නේ නැති වෙන මොකක්වත් නිසා නෙවෙයි ඔය ඕගොල්ලන්ගේ අපි අපේ දෝෂ නිසා නෙවෙයි මාර්යා මේ plan එක හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ පටන් ගන්න පැත්ත බලන්න විතරයි. මොකද මේ නිරුද්ධ කිවීම කියන එක, ක්ෂය වීම කියන එක, වැය වීම කියන එක අපිට පේන්නම කාලකන්නිකමක්. එනිසා මේ සංඥාවකේ එතන එතන උසුමේ සිසිතේ ක්ෂය වීමට වඩා යෝගාවචරය දකින්නේ නිමිත්ත ක්ෂය වෙනවා අරමුණ වශයෙන්. ඉම්බිමැකිලිම වේවා ආශස් ප්‍රසවාසී වේවා අන්නේ ඒක ගෙවෙන වෙලාවේදී සාදරයෙන් අප්‍රමාදීව ඊ타ත්ම සතියෙන් මේ ගෙවෙන හැටි බලන්න නම් ඒ යෝගාචර අදිෂ්ඨානයක් කරනවා කොතෙන්ද යනකම්මට හුස්ම පේනවද කොතනදීද හුස්ම නොපෙනී ගියේ කියලා මේක හරියට රැට නිින්ද ගිහිල්ලා කොතෙන්ද එනකම් මට මතකද කොතෙන්දද නිින්ද ගියේ කියලා බලනවා වගේ. ආදාකව බලන්න. නිින්ද යන්න එනකොටම බොහොම කල්ැතුම හිත ඔද්දල් වෙනවා. හිත තෝන්තු වෙනවා අර නිරීක්ෂණ ශක්තිය කඩලා යනවා. හිත එල්ලේ කඩලා යනවා ඊට පස්සේ නිින්දට වැටෙනවා. එනිසා ඕනම සංඥාවක් උණුසුම සිසිලස කම්පන චංචල ගති විවිධාකාර ගෙත්තමක් කරා තමයි අපි ආස්වාසිය දකින්නේ. විවිධාකාර ගෙත්තමක් කරා තමයි ප්‍රසවාසය දකින්නේ. වගේවන් වේගෙන වේගෙන එනකොට ඉෂ කරකවනවා. අර අර හිස තෝන්තු කරනවා ඒක දිහා එල්ලේ බලාන ඉන්නවයි කියන එක අප්‍රමාදීව බලාන ඉන්නවයි කියන එක සතියෙන් බලාන ඉන්නවයි කියන එක ඒක ඉතාමත්ම අමාරුයි. ඉතින් සා යම් කිසි කෙනෙකුට ඒ පරියන්කේකදී තමන්ගේ මූල කර්මස්ථානයේ ගෙවන් වීම ගුරු කරගත්ත කෙනෙකුට නම් කියනවා මූල කර්මස්ථානයේ පේන අන්තිම බිඳුව දක්වා බලන්න බල ඉවරලා ඊට පස්සේ ඒ නිකන් ආශයන්තරව ඔට පල්ලිටින් දැම්මා වගේ එතෙන් දෙනකම් භාවනා කරන්නෙක් ඉන්නවා භාවනාවක් තියෙනවා ඇතුළත පිටසල වෙනසක් තියෙනවා කිව හැක්කක් තියෙනවා කියන්න සංඥා තියෙනවා. එතනින් එහාට ගිය ගමන් භාවනා කරන්නෙකුත් නැහැ කෙරෙනවා මේක ඇතුළත පිටතද කියන සංඥාව නැති වෙනවා මේ වෙච්ච දේ කියා ගන්න බැරුව යනවා. අර අර අන්තිම සංඥාව තියෙන තැනට යනකම් විතරයි භාෂාව වැඩ කරන්නේ. ව්‍යාකරණේ වැඩ කරන්නේ. එතනින් එහාට මේ ව්‍යාකරණේ නැහැ. යෝගාචර ගොළු වෙනවා. මේක කොහොමද කියන්නේ කියලා හිතුවත් ඒකත් භවනාව කඩනවා කියලා. ආයෙත් ආනපනේ ගුරුසු කරලා දෙනවා. ඒ නිසා මෙතෙන්දි මේ සිද්ධි කරගන්නවා කියන එක. ජීවන් වෙද්දි තුනී වෙද්දි අප්‍රමාදී වෙනවා කියන එක සතිමත් වෙනවා කියන එක මේ සංඥා නිරෝධය දැකීමේදී මේක නැවත නැවත වෙන්නල්ලා ඒක දිහා බලාගෙන ඉකර කියනවා සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. සංඥාව ගෙවන් කිරීම, නිරුද්ධ වීම ප්‍රතිපදාවක් කරගන්නවා. එතකොට ආස්වාද ප්‍රසවාස ගෙවන් කිරීම දැකලා ඒක ප්‍රතිපදාවක් කරගත්ත පුද්ගලයාට අන්නේ ඒ ගොරෝසු සංඥා ගෙවන් කිරීම හරහා තමයි උණුසුමක් ඇති වෙලා උණුසුම නැති වෙලා සීතලකට මාරු වෙන තැන බලනකොට සීතල මතුවෙනවා කියන්නේ උණුසුම නැතිවීමයි. කම්පන චංචල ගති කර නිශ්චලතාවයට යනවායි කියලා කියන්නේ නිශ්චලතාවය මතුවෙනවා කියන්නේ කම්පල ගතිය නැතිවීම. එතකොට ඒක ණය ක්‍රමයට දැක් ගන්න පුළුවන්. ණය විපස්සනාවෙන් දැක් ගන්න පුළුවන්. දිජු විපස්සනාව නොවෙනවමත් නොයි ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපේ ඉඳුරන් කැමැතිම නෑ එමෙ නැති වෙනවා දකින්න. ඒ වෙනුවට ඊගාට එන එක දකින්නයි අපි ක්‍රමයේ හැදිලා තියෙන නිසා අපි හදාගන්න ඕනේ යමක් ඇතිවීම කියන තව දෙයක නැතිවීම. මොකද මේක සීමිත පෙට්ටියක් ඇතුළේ සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම සිදුවෙන්නේ සීමිත පෙට්ටියක් ඇතුළේ. ඒකදී ඔය අතරමහා භූතයන්ගේ විවිධාකාර මතුවී ඔය ටෙලිවිෂන් ස්ක්‍රීන් එක මතුවෙන තිත් වලට සාපේක්ෂව බලනකොට කවදාකවත් ඒ චිත්‍රෙක ගෙවන් කිරීම බලන්න බෑ. ඒ චිත්‍රවල මතුවීම විතරයි පේන්නේ. ඒ වගේම බලන්න ලක්ෂ කෝටි ගණන් තික්මතු වුණාට කවදාවත් අවුරුදු 100ක් බලන හිටියත් 32ක ගැටීමක් සිද්ධ වෙනවා. කවදාවත් නැහැ. කවම කවදාකවත් ඒ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකේ මතුවෙන ඒ ආලෝක ලප දෙකක් කවදාවත් ගැටීමක් ඇති කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ දෙකක් අතර හිස්තනක් තියෙනවා. පරිච්ඡේද අවකාශයක් තියෙනවා. කවදාකවත් පරිච්ඡේද අවකාශයේ පේන්නේ නැහැ. තිත පේනවා. නමුත් මේ තිත් දෙක අතර ගැටමක් වෙන්නේ නැතිකමෙන් පේනවා හැම වෙලාවෙම මේ දෙක අතරේ පරතරයක් තියෙනවා පරාසයක්. ඒක කියනවා පරිච්ඡේද අවකාශය කියලා. කොච්චර හිත අපි එල්ල කළ බැලුවත් පරිච්ඡේද අවකාශය පේන්නේ නැහැ. යම් දවසක මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකේ වැටෙන මේ ඩොට්ස් පරිච්ඡේද අවකාශය හරහා බැලුවොත් නැත්නම් පරිච්ඡේද අවකාශය කියන මේ චිත්‍ර canvas එක හරහා බැලුවොත් විනාශ වීමේ ස්වරූපයට සාපේක්ෂව කවදාකවත් වෙනස් වෙන්නේ නැති අභාව ප්‍රඥප්තිය පේන්න පටන් ගන්නවා. භාව ප්‍රඥප්තිය තමයි මේ චලනීය කම්පන චංචල උණුසුම් අරක තියෙනවා මේක තියෙනවා කියන්නේ. උත් මේක සිද්ධ වෙන්නේ විශාල අවකාශයක් ඇතුළත. ඒ නිසා මේ කම්පන චංචල ගති දෙක ගැටුමක් නැහැ. උණුසුම සිසිල් දෙක අතර ගැටුමක් නැමේ. ලෝකේ තමයි උණුසුමයි සිසිලයි කියලා කියන්නේ සම්පූර්ණ විරුද්ධකාරයෝ දෙන එක වගේ පේන්නේ. මොකද දෙන්නම එකතු කළා තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. කම්පන ගතිය චංචල ගතිය කියලා කියන්නේ සම්පූර්ණ මේ මේ විරුද්ධ මේ දෙකම එකතු කරපුවම කියන වායෝ ධාතුව කියලා. බර ගතිය හැලු ගතිය කියලා කියන සම්පූර්ණ විශේෂ ධර්ම දෙක දෙක එකතු කරලා කියන පටවි ධාතුව කියලා. මේව අතර මෙච්චර මේ ගැටමක් නැතුව මේ නාටකම කරන්න පුළුවන් වෙන්නේ පරිච්ඡේද අවකාශය නිසා මේ පරිච්ඡේද අවකාශයේ කවදාකවත් සංඥාවක් ගන්න බෑ. ඒ නිසා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ නැහැ කියන එක නෙවෙයි. වෙන විදිහට කියනවා නම් තියෙන දේ කවදාකවත් අපිට පේන්නේත් නැහැ, පේන දේ ඇත්තෙත් නැහැ. මේකට කියනවා යෝනිසෝමනසිකාරයෙන්ද අයෝනිසෝමනසිකාරයෙන්ද යෝනිසෝමනසිකාරට වැටෙන එක. ඊට යෝගාචර රණ්ඩු කරන්න ගියා. ඊර්ෂ්‍යා කරන දෙයක් අතතිගත වෙන්න දෙයක් නැහැ. මොකද ශීඝ්‍ර මේ වෙනස් වෙන පණු පණු කැලලක් නලියනා වගේ ටීවී එකේ ඩොට්ස් හත්නා වගේ මේ පේන දර්ශනයේ අපිට පේන්නේ ඊටාත්ම කුසල කොටසක්. හැබැයි ඒක කුඹල පේනනවා. ඒක ප්‍රකාශ වෙනවා gati වැඩි. නැත් අප්‍රකාශිත අවකාශය මුළු ටෙලිවිෂන් ස්ක්‍රීන් එකෙන් ගත්තොත් 95කට වැඩි වැඩි කියලා කියනවා. නැත්නම් මුළු ආසේ තියෙන අවකාශ වස්තු සියල්ලම එකතු කරලා ගත්තොත් අවකාශයෙන් දශම එකක් පුරවන තරම්මයි කියලා කියනවා. මොකද අපිට අවකාශයේ කවදාකවත් අහස බලුවට පේන්නේ අපිට පේන්නේ අර වස්තු විතරයි. වස්තු නැත්තම් මහා කාර්මැලි මුස්පේන්තු මහේස් අවකාශයේ මුඳුම ආකාරය කියලා කියනවා. ඒ නිසා මේ ආස්තික ප්‍රඥප්තිය දකින්න ලෑස්ති වෙච්ච අපේ හිත අපේ ඉඳුරන් නාතික ප්‍රඥප්තියනට අසරණ ඒක කාලකණිකමක් විදියට දකිනවා. නමුත් සංඥා පැත්තෙන් බලනකොට ඒ ආස්තික ප්‍රඥප්තිය ඇතයි කියලා ගන්න ප්‍රඥප්තිය මෙච්චර මේ අවකාශයේ පුරවගෙන හිටියට ඒකේ ප්‍රකෘති වශයෙන් මුළු අවකාශයෙන් 101ක්වත් නැහැ. නමුත් ඒකේ දිතුලන කම්පන චංචල ගති, සිද්ධි බහුල ගති වැඩි වුණාට බොහොම තැම්පත්. නිවනට දොර ඇරන මේ පරිච්ඡින්න අවකාශයේ මුළු ඉඩෙන් 99කට වැඩිය පිරෙනවා කවදාකවත් අපිට දැක ගන්න බෑ මොකද අපි හිත දකින්නේ කණ්ඩ පුළුවන් දෙයක් තමයි. අල්ලන්න පුළුවන් දෙයක් තමයි. ගෙදර ගෙනියන්න පුළුවන් දෙයක් තමයි. මම කියා ගන්න පුළුවන් දෙයක් තමයි. ඔතේ එකකවත් ඉවර නැහැ. ඉතින් සංඥාගේ ගෙවන් කිරීම දකින්නයි කියලා කියන්නේ කවදා හෝ යෝගාවචරයා මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එක දිහා බලලා ඒකේ තියෙන හිස් පරිච්ඡින අවකාශය දකින්න. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසය දැකලා ඒ ආස්වාස් ප්‍රසවාසයේ පඨවි කියන්නේ මේවා ආපෝ කියන්නේ මේවා තේජෝ කියන්නේ මේවා වායෝ කියන්නේ මේවා කියන එක චින්තාමේ අන්වේඥානේ වෙන් කරලා මේ හුස්ම තුළ තියෙන හිස් ගතිය මේකට තියෙන විවේකය මේකේ තියෙන හුදේකලා බව මේකේ තියෙන විස්රාමයේ දැක්කට පස්සේ මේ හුස්ම හයියෙන් ගත්තත් හිමීට ගත්තත් ඒ විස්රාමයේ විස්රාමෙම තමයි මේ හුස්ම දැක්කත් නැතත් මේ විස්රාමයේ විස්රාමෙම තමයි. ඉස්සෙල්ලා මේ දන්නා තරසෙට නොදන්න තැන ගිහලා පස්සේ නොදන්නා පැත්තෙන් දන්නා දිහා බලනකොට දන්නා තියෙන දන්න අල්ලන්න පුළුවන් දේ ශූන්‍යයි කියන අර කියන දෙයක් නැහැ කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. නැතුව නෙවෙයි. නමුත් ඒක වටිනාකම ප්‍රමාණි ගත්තොත් අල්ලන්න බැරි කොටසත් එක බලනකොට අල්ලන්න හැකි කොටස දශම ගාණයි තියෙන්නේ. නමුත් මේකේ තමයි මුළු ලෝකෙම වාගෙන සංඥාම වාගෙන අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ඇතයි කියන දෙයට ඊර්ෂ්‍යා කරනවා අරක මත කරගන්න ඕනේ මේක මෙයාට කරගන්න ඕනේ මේ කරන්න හදන දේ අන්තිමට හිසව කාසේ පැත්තෙන් බලනකොට මේ මහා පොළොවේ hina වෙනවලු මේ මිනිස්සෝ ඉන්නකම් ඉඩම් බෙදා ගන්න මැරෙනවා මැරුණට පස්සේ රියන් හතරයි අරගෙන යනවා රියන් හතරයි අවශ්‍ය කරන්නේ මිනිහ දාන්න ඒ උනාට ඉන්නකන් දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන දඟලනකොට මහා පොළොව බඩ බැඳගෙන ඉන අනවලු හලප්පලප් පලප් පලප් පලප් පලප් පලප් මේ අකු ඉන්නකන් කරන්නේ මේ ඉඩම් වලට නටන අන්තිමට ඒකටම පස්සේ හතර මායිනා වලින් එකක් තමයි මේ මහා පොළොව කරන මේ මේ මහා පොළොවේ ඉන හිනාවිල්ල මේක උඩ ඉන්නකම් මේකේ අයිතිවාසිකම් ගන්න හදනවා එක එක්කත් අරගෙන ගියේ. ඒ වගේ මේ සෑම වස්තුවක් අපි ඉන්නකම් ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා, මේක මගේ කරගන්න හදනවා. නමුත් මේක යමක් තියෙනවා නම් ඇත්තටම කමක් නැහැ. අරගෙන යනවා නම් කමක් නැහැ. නමුත් මේ සංඥා ටිකකට ඒක තියෙන එකම සංඥා හරහා බැලුවොත් මේ සංඥා ටිකකට මේ නටන්නේ. එහෙම නැත්නම් මේ අහසේ වැටිච්ච දේ දුන්නකට මේ නටන්නේ ඒක ඇත්තටම ලස්සනයි. බිමන බහලා ගන්න පුළුවන් නම් හරි හොඳයි. නමුත් ඒක නිකන් පිළිමිබුවක් විතරයි. ඒකේ තියෙන ලස්සනම පැත්ත තමයි බුදුජානන්සේ පෙන්වන නෛර්යානිකම කොටස සූක්ෂමම පැත්ත නිබ්බානගාමිනී පැත්ත ශූන්‍යතා පරිසංගත පැත්ත තමයි මේ සංඥාගේ ගෙවන් වීම දකින්න තරම් පෞරුෂත්වයක් ඇති කරගන්න කියන්නේ. සංඥාගේ ගෙවන් වීම දැකීම තමයි යෝගාවචර කම කියලා, ශාක්‍ය පුත්‍රකම කියලා, ශාක්‍ය දීතා ගතිය කියලා මේ හුස්ම ගෙවෙනකොට හොඳට බලන්න කියනවා. හිතවිලි එනවා හිතවිලි ගෙවෙන පැත්ත බලන්න. වේදනාව එනවා කොච්චර දෝ වද දෙනවා පෙති ගහනවා කපනවා පුච්චනවා. ඒක ගෙවෙන පැත්ත බලන්න. ඒ කියන්නේ සම්පූර්ණ වේදනාව ගෙවෙන්න පුළුවන් නැත්නම් මේ අනින පැත්තක ඉඳලා උණුසුම් පැත්තට මාරනවා උණුසුම් පැත්තේ ඉඳලා කටුවයින පැත්තට මාරනවා චලන වෙන පැත්තට මාරනවා මේ සෑම අවස්ථාවකම චන මාත්‍ර වශයෙන් එකක් මත වෙන ගැන එකක් ගෙවෙනවා. ශබ්ද මත වෙනවා. ඌව තියෙනවනම් දැන් අපිට මේ කනේ ඇලිලා තියෙන්නේ බයි. එකක් අතරන් දන්නේ නැහැ. සද්ද යනවා. ඒක එනවා ඒක යනවා. ඉතින් ඒ වගේ යන පැත්ත, ගිවන් යන පැත්ත බලන්න ඉන්න පටන් අරගත්තොත් බොහෝ සද්ද තියෙනවා කියලා කියන්නේ බොහෝ සංඥා සද්ද සංඥා ගිවන් යන පැත්ත බලන්න වැඩි අවස්ථාවක් හම්බෙනවා කියන්නේ. මම දන්නවා පැහැදිලිව මේක ආධුනිකයට බරපතල වැඩි. මුචම්මට්ටමට ගියාට පස්සේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ සංඥාව කියන එක තේරුම් ගත්තා නම් ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි පෞරුෂත්වය තමයි ෂත්පුෂ ගතිය තමයි මහාත්ම ගතිය තමයි සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදා. සංඥාව නිරුද්ධ වීමම ප්‍රතිපදාවක් කරගෙන එන හරියක් මතුවෙන සංඥා මේ සංඥා ගෙවන් කිරීම දකින්න පටන් අරගත්තා නම් යෝගාවචරය මේ හීනෙක හමාරේ දකින්නා වගේ මිරිගුවක හමාරේ දකින්නා වගේ පිළිබිඹුවක හමාරේ දකින්නා වගේ තීරණ පටන් ගන්නවා කුමුණ නැටුම් ගලි කවට සිනාදා මේ සේරම හුදු සංඥාවල් ටිකක් විතරයි. ඒ වාගේම මේ සංඥාවල් සංඥාවල් බලන නොදැනීම නිසා තමයි මේ සංඥාවල් සකස් කරන්න හදන්නේ. අපි හීනෙකදී යම් යම් දේවල් කරන්න අරාදින්නේ ඒ හීනයක් බව දන්නේ නැති නිසා. අපිට හීනයක් බව දන්නවනම් ඒ අර ඇඳීම පිළිබඳව නැගිටට පස්සේ මොකද හිතෙන්නේ? අනේ මෙහෙම තකතිරුකමක් කියලා හිතනවා හීනෙත් අර අඳිනවයි කියලා. ඒ වගේම තමයි කවදා හෝ මිනිස්සෙක් සෝවන් වෙච්ච දවසේ සකදාගාමී අනාගාමී වෙච්ච දවසේ තේරෙයි මෙතෙක් කල් කරපු හැම අරැඳීමකදී සිද්ධ වුනේ මොකද්ද මේ තින විස්රාමේ නැති කරගත්තා විවේකේ නැති කරගත්තා හුදකලා බව නැති කරගෙන අනාගත්තා සා සංඥා සංඥා වශයෙන් දන්නවනගේ මාසය කවදාකවත් මෙවුවා හැඩ කරන්න යන්නේ නැහැ මේ පැමිණෙන දේ සාධාරණව ගියත් සංඥාවක්, අසාධාරණව ගියත් සංඥාවක්. හරි ගියත් සංඥාවක්, වැරදුනත් සංඥාවක්. අපිට ඉස්සලා හිටපු ලෝකේ කට්ටිය හරියට මේක හදන්න සකස් කරන්න හරියට මහන්සි වෙලා තියෙනවා. නමුත් කවුරුවක්වත් තරන් ගියේ නැහැ. ගියේ කවුරු හරි මේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගෙන අලුතෙන් සංස්කාර ඇති නොකර අලුතෙන් කර්ම ඇති නොකර අලුතෙන් කෙලෙස් ඇති නොකර යන එකයි නිසා සරුවත්නදී සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් මේ සංඥාව දැනගෙන ඒකේ නිබ්බිදා විරාග අනුපාදන අනුපාදා විමුක්තිය ලැබුවා නම් මේ සිද්ධිය මෙච්චරයි මොකද හෙට කල්පනා කළ වැඩකුත් නැහැ ඊයේ කල්පනා කළ වැඩකුත් නැහැ මේකට කියනවා ඒකට ඇත්තටම දර්ශනීය කතා කරන්නේ සාන්දෘෂ්ටික වාදය කියලා එක්සිස්ටෙන්ෂලිසම් වර්තමාන තියෙන සාන්දෘෂ්ටි පමණයි ගණන් ගන්න. ඒක සපනන් සපයි. ආනේ පැත්තට ගියා නම් ඒ විඤ්ඤා සුවිමුත්තයි කියලා කියනවා. යම් කෙනෙක් සුවිමුත්ත නම් එයා කේවලයි කෙනෙක් එක සංසන්දනය කරන්න බෑ. සාපේක්ෂ නැහැ. සාපේක්ෂ කියන පදේ අනිත් පැත්ත තමයි කේවල කියලා කියන්නේ. කේවලත්වයටපත් වුණා නම් යම් කිසි කෙනෙකුට මේ සංඥාව හරහා ගිහිල්ලා සංඥා නිරෝධයේ දැකීම විනෝදාංශයක් කරගත්තා නම් ඒක මායයට අහු වෙන්නේත් නැහැ. මොනම මුලධර්මවාදයකට අහු වෙන්නේත් නැහැ. මොනම කොක්කකට අහු වෙන්නේත් නැහැ. කවදාවත් ටෙන්ෂන් එකක් වෙන්නේත් නැහැ. කවදාකවත් ඒක මානසික ආතතියක් ඇති කරගන්නෙත් නැහැ. අන්නේ කේවල தත්තරපත් වුණා නම් සර්වචනන් සඳහන් කරන මේ මනුස්සයාගේ වට්ටන් තේසන්නන්ති පඤ්ඤාපන. එයාගේ කෙලෙස් වට නැහැ, කර්ම වට නැහැ, විපාක වට නැහැ. ඒ මොකද මේ පුද්ගලයා ස්වභාවයෙන්ම කිසිම දෙයක් වෙනස් කරන්න තටමන්නේ. තටමන්නේ එකම අවිද්‍යාව පවදානවා. අවිද්‍යාව නිසායි මේ සංස්කාර කරන්නේ. සංස්කාර නැති වුණා කර්ම නැහැ. එනිසා එතන එතන චිත්‍රපටිය බල බල ඊගාවට එන එක බලන්න යන්නෙත් නැහැ. තිබුණ එක බලන්නෙත් නැහැ. එනේනදී සිද්ධ වෙන්නේ ස්වභාව සිද්ධවයි. අන්න ඒකට විරුද්ධ විරුද්ධ වෙන්න පුළුවන් එකට කියනවා තිරියන් වෙනවා කියලා. ඔක බලන්න බැරි වෙනකොට වෙන්නේ නාකි වෙන්නේ. මේ ඉඳුරන් ජරාදි රවටපත් වෙනවා. උන් දන්න මෙරි කියලා දන්නවා වගේ මේවා වෙහෙසටපත් වෙනවා. එනේන දෙයට සාන්දෘෂ්ටික වෙන්න පටන් අරගත්තා නම් ඒ හිතත් ඒ ගතත් ඒ වගේම අප්‍රමාදයත් ඒ සතියත් අලුත් වෙන්න පටන් ගන්නවා. මොනතෙන් එනේන චිත්තක්ෂණයකට ප්‍රබුද්ධ වෙන්න පටන් ගන්නවා. විවිධෙන්න පටන් ගන්නවා. අර පරණ චිත්තක්ෂණයෙන් ආපු අර ඊරෑ බීවර පස්සේ අද උදේ වෙනකොට තියෙන මත්කතියේ හැංගෝවර් කියලා කියන්නේ ඒක නෑ. ඉන්නේ ඉන්නේ ඉන්නේ අලුත් වෙන ගතිය ගන්න පුළුවන් නම් ඉතින් බුදුරජාන් වහන්සේ සම කෙනෙක් කෙරේ අනුකම්පාවයි මෛත්‍රිය කියන්නේ මේක තමයි ඇත්තම සිද්ධ වෙන්නේ. නමුත් අපි අර පෑදිදියට බොරදී දැම්ම වගේ අර වෙච්ච වැරදි ටිකක් අනුන්ගේ හෝ තමන්ගේ හිතලා හෝ නොහිතා සචේතනිකෝ අචේතනිකෝ අසංස්කාරිකෝ සසංකාරී සිද්ධ වෙච්ච දෙයක් මේ දිගට ඇදගෙන මෙච්චර වෙහෙස දෙන මෙච්චර වද දෙයක් දෙන දෙයක් ඇදගෙන යන සතාට තමයි පුත්තජනයයි කියලා කියන්නේ. නමුත් ඒක අසංකාරික සසංකාරික බව දැනගෙන අචේතනික සචේතනික බව දැනගෙන සවිඥානික වංඥානික බව හොඳට දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් බැලුවොත් ඒත් ඉතුරු වේ මන්දි ටිකක් සුළු ප්‍රමාණයක් ඇත්තටම ඉතුරු. නමුත් ඒකට ඒ ටිකට අනුකම්පා කරන්න පුළුවන්, ඒ ටිකට මෛත්‍රී කරන්න පුළුවන් තරම්, ඒ ටිකට කරුණා කරන්න පුළුවන් ශක්තියක් හැම හැම කෙනෙක් ගාම තියෙනවා. නමුත් එහෙම අනුකම්පා මෛත්‍රී කිරීම නෝන්ජල්කමක් කියලා හිතනවනම්, බය ආදුකමක් කියලා හිතනවනම් ඒකට තමයි මාර පක්ෂ, මාර බලවේග නැත්නම් මාර සේනා කියලා කියන්නේ. අපි ධර්මයේ නාමේ, අපි ශාසනයේ නාමේ ඒ ටික අතහැරලා දැම්මොත් එහෙම කේවල தත්ත්වයටපත් වෙනවා. කවුරු මොන තරම් කුප්පන්න ගියත් Taman නොකපී ඉන්න උත්සාහ කරනවා. තමනු මොන බහුරු කෝලම් පැවත් නැත්නම් මොන සංඥා ගෙනලා දාන්න හැදුවත් මේ හුදු සංඥා බව තේරුම් අරගෙන ආ මේ සංඥා එනවනම් ওই තමයි මේකෙන් ඕවා යනවා. ආනේ යන පැත්ත බලන්න උත්සාහ කරුවොත් අර මානසික ආතතිය ඒ ටෙන්ෂන් එක නැති වෙලා කේවල තත්ත්වයටපත් වෙනවා. අපිට භෞතික විද්‍යාව ගන්න කේවල උෂ්ණත්වය කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 273. ඒක තමයි උෂ්ණත්වය අඩුවීමේදී යන්න පුළුවන් අන්තිම කෙලවර. ඉන් එහාට තත්වයක් හිතා ගන්න බෑ උෂ්ණත්වය කියන පරාසය දිගේ. ඒක දැන් බුදු දඥාන්සේ පෙන්වන කේවල தත්වය තමයි මොනම දෙයක්වත් කරන්න හිතන්නේ වෙන දේ හසුරවන්න හදන්නේ වෙන දෙයකට මට හැඩ ගැහෙන්න බැරිද කියලා බැලුවට පස්සේ මොන්නම කෙනෙකුටවත් ඒ මනුස්සය අල්ලන්න බෑ. අඩු ගානේ තමන්ගේ අවිද්‍යාවටත් අල්ලන්න බැරි වෙනවා. වෙන සෑම දෙයකටම සාමාන්‍ය ලෝකෙන් කියනවා නම් කරාරින්. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. බුදුජානන්සේ කියනවා මේ විදිහට ඒවන් ඒවන් ලෝකං අවෙක්ඛන්ත මච්චුරාජාන පස්සති. ශුඤ්‍යතු ලෝකං අවෙක්ඛස්සු මෝක රාජ සතෝ සිය. සදා සතෝ ඒවන් ලෝකං අවෙක්කස්ස අවෙක්ඛන්තං මච්චු රාජානපසති. මොගරාජ මොගරාජ කියන සෝවන්ද බුදුරජාණන්සේගේ ප්‍රශ්න අහන පුරුෂයාගේ නම මොගරාජ මේ ලෝකේ ශූන්‍යතාව විදිහට දකින්නේ. සංඥා විදිහට ගත්තොත් මේක හුදු මේ මායා හුදු පිළිඹුවක් පමණයි. ශුන්‍යතාව ශුන්‍යතෝ ලෝකං අවෙක්ඛසු මොගරාජේ මේ ලෝකේ ශූන්‍යයක් විදිහට දකින්නේ. මොක රාජ සතෝ සදා සතෝ ඔබ සදා කාලික සතියෙන් යුක්ත මේකේ තියෙන හුස් බව දකින්න. ඒ ශූන්‍ය බව දකින්න. ඒවල් ලෝකං අවෙක්හන්තං මේ විදිහට ඔබ ලෝකේ දිහා බලනවා නම් මායයට ඇවිල්ලා කොක්ක ගහන්න තැනක් නැහැ. යමක් හැප්පෙන්න, දැවටෙන්න, පැටලෙන්න දෙයක් තිබුණොත් තමයි මායя කොක්ක ගහන්නේ. පැටලෙන්න, දැවටෙන්න මොනක් කරන්නේ නැත්නම් කොක්ක ගැහුවට මොකේද වදින්නේ? කවදාකවත් වදින්නේ නැහැ. පැටලෙන්න, දැවටෙන්න තියෙන ගතිය තමයි මේ සංයෝජන කියලා කියනවා. හැකිලි කියලා කියනවා. මහරජගේ පොක්කේ පැටලෙන මොනවාට මේකේ නැත්තම් අපි මේ ඉදිකට කෙලින් හිතට හරවලා කොච්චර අබ වැක්කිරුවත් කොච්චර වැලි වැක්කිරුවත් කවදාකවත් ඉදිකට උඩ අබ ඇටයක් බැලන්ස් වෙන්නේ නැහැ. වෙන්නෙම නැහැ. ඒ වගේම වැලි ඇටයක් බැලන්ස් වෙන්නේ නැහැ. ඒ නිසා සතිය කෙලින් කරගත්තට පස්සේ කොච්චර කෙලෙස් ආවත් කොච්චර කංකටොළු ආවත් තමන් මේක ඍජුව තියාගෙන ඉන්නවා නම් මොනවක්වත් නැහැ. මේක පැත්ත වැටුනොත් ඒත් එක්කම අබෝලින් වැහෙනවා ඒත් එක්කම වැලිය වලින් වැහෙනවා. එනම් ප්‍රමාදයට වැටුනොත් සතිය කැඩුනොත් කෙලෙස් වලට යට වෙනවා. කෙලෙස් වලට කෙලී තියා හිටියොත් මොකුත් වෙන්නේ නැහැ. එක දවසක් මිනිස්සෙක් ගාව ඉඳලා ඉඳලා තියෙනවා මහා බూరు බూరుෙක්. ඉතින් මෙයාට තරහ ගිහිල්ලා විශාල ලිඳකට දාලා මේක පස් දැම්මලු. එතකොට බූරුව වැටෙන වැටෙන පස්සට ඇවිදලා ඇවිදලා ඇවිදලා ලින්ද පෙරනකොට කොට ගියා. අර බූරු බූරුවා අයිතිකාරයා බූරු වැඩක් කිරුවේ අරුවට පස් දාන. ඌ වැටෙන වැටෙන පස්සලා ඇවිදිනවා. අන්තිමට ලින්ද පෙරනකොට බූරුවා ගොඩාවා. අර්මිනියා හිතුවා පස් ඇටින් යහන්න පුළුවන් වෙයි කියලා. බූරුවා. බූරුවා ඒ තරම් බූරු නෑ. සතිය එන්නේ වගේ තමයි. ඔක්කොම හිතන මේ සතියෙන් වැඩ කරනකොට නෝන්ජල් වෙනකොට බය අඩු වෙනකොට අපෝ කිසිම ගණන් ගන්න දෙයක් නැහැ. මෙයාට පෞරුෂත්වයක් නැහැ. මුකුත් කරන්න බෑ. නමුත් අර බූරුවා වගේ වැටෙන වෙන පස් ටික උඩ ඇවිදින්න පටන් අරගත්තට පස්සේ ඒක තද වෙලා තද වෙලා තද වෙලා අන්තිමට ලිඳ පෙන්නකොට මිනිහා ගොඩ. අර ඌ යට කරන දාන පස්වලමයි ඇවිදින්නේ. වැඩිලා හිටියනම් පස්සේ ඇట్లా ඌ යට යනවා. උගන්න වැට්මෙන් පස් ටික ගසලා දානවා ඇවිදින්නේ. කොච්චර ජොලිද බලන්න බූරුකම. නිසා යෝගාවචර කමේ ඔය උද්‍යප්පේ ඥානය වගේ කියන නිතර ඇතවීම නැතිවීම දැක්කට පස්සේ ඒ මිනිස්යාගේ කෙලින් කරපු ඉදිකට්ට වගේ කොච්චර જાති දැම්මත් ඒකේ මුදුනත වහන්න බෑ කොච්චර පස් දැම්මත් බూరుව යට කරන්න බෑ වගේ ඌ කරන්නේ අරක බටේ ඇවිද ඇවිදින් එක තමයි. ඒ දාන කුණු නිසාම පුදුමාකාර චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරන දුක්ඛ සත්‍ය මුල් කරගත්තා. මේ කවදාකවත් දුක්ඛ සත්‍ය ඊසරදයක් වෙන්නේ නැහැ ඊට පස්සේ. දුකසද පෙළෙන ගතියකට එන්නේ නැහැ. ඒකේ පුදුමාකාර සජීවී ශක්තියක් තියෙන නිසා සරුවචනාංශේ නිකන් ප්‍රේලිකා ස්වරූපයෙන් එහෙම නැත්නම් මේවට කියන්නේ පද පෙරලි ස්වරූපයෙන් කියන මහණේ දුක නම් දුකමයි මම නෑ කියන්නේ. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කරනවා තරම් මිහිරියාවක් මුළු මනුස්ස ලෝකෙම නෑ කියලා. මේකයි මේ බුදුහාමර පෙන්වන්න හදන පරමාර්ථ වූ පරම සුන්දර වූ දුක්ඛ සත්‍ය කියලා Taman කරා පැමිණෙන දුක් දේ ඇවිදින්න පටන් ගත්තොත් ආදාකත් දුක දුකක් වෙන්නේ නැහැ. ඒක පෙළෙන පෙළෙන තරමට තේර පටන් ගන්න බුදු ආමරන්ගේ රැස් වී දෙනවා ධර්මයේ සජීවීකම ස්වකහාත ගතිය තමන්ගේ තියෙන සුපටිපන්න ගතිය මේ විදිහට දුක එන්න පටන් ගත්තොත් මම කවදා හරි ලිදෙන් ගොඩ එනවා වැඩි වැඩියෙන් මට දුක් ලැබේවා වැඩි වැඩියෙන් මට ඒ පස් දමාවා ඒ උඩ එනවා ඒක නිසා ඒ බෝධිචර්ය අවතාරයේදී ඒ ආශුබෝධ පාදයන් නම්ිනි පරිච්ඡේදය දීලා තියෙනවා මේ ලෝකයේ කවුරු හරි කුණු කියලා ටිකක් විසිකිරුවොත් මගේ ඔළුව උඩට වැටේවා. කවුරු හරි කුණු බාල්දියක් එකතු කරලා විසිකිරුවොත් ඒක මගේ ඇඟට වැටේවා. කවුරු හරි තෝතෝ වර වර පළපළ කියලා බැන්නොත් ඒක මට වේවා. කවුරු හරි පියෙන් අයින්නොන එක මට වේවා. ලෝකේ යම්තාක් ඉරියර කරදර දුක් පීඩා තියෙනවා මට ලැබේවා මොකද මම සංසාරේ කරලා තියෙන ප්‍රදේශේ කොච්චරද මන් දන්නේ මට තවදුරටත් මේක යන්න බෑ. ලේසිම ක්‍රමේ තමයි එන්න ටික ඉක්මනට එන්න. බෝනස් එන්නා වගේ. එහෙම නැත්නම් එකවරම ලැබෙන්නා වගේ ලැබුණොත් සාදර වෙනවා පාපොච්චාරණයක් කරලා මම සංසාරේ කරලා තියෙන අපරාධات එක්ක බලනකොට මට මේ වෙනවා මදි. මට මේකෙන් ගොඩ එන්න නම් එන්න තියෙන නිඳා. එන්න තියෙන අපහාස, එන්න තියෙන දුක් කරදර සියල්ල පැමිණේවා මම මේකට සතුටින් මොන දුන්නොත් මම බුද්ධ පුත්‍රෙක් වෙනවා කියන්නේ. එනිසා මේවා සංඥා බව දන්නවනම් මේ සංඥා හසුරවන්න හදනකොට සෙල්ලංගයක් හදන ළමයි ඒ වැලියු දෙන් කරන සකස් කිරීම එහෙම නැත්නම් ඒක නිර්මාණ අනු ආඩම්බර වෙන්න හදන එක ළමයින්ගේ ගතියද මනව පැල්ලක් ඇවිල්ලා වැඩිචි ගම මොහොතේ අර නිර්මාණ තේලෙම නැවතත් වැලි බවටපත් වෙනවා ලෙගෝ සෙට් එකක් ගන්න පොඩි ළමයි নানা ආකාර නිර්මාණ කරනවා. බිම වැටිච්ච ගමන් ආයෙත් පීසස් වලට යනවා. කැලි වලට යනවා. ආන්නේ වගේ අපි කරන සෑම දෙයකම තියෙන මේ පුංචි පුංචි සංඥා වගේක් ඇත්තයි කියලා හිතාගෙන පොඩි උන් අර සෙල්ලම්කවල් හදනවා වගේ වැල්ලේ සෙල්ලම් කරනවා වගේ මේක කුමරි කුමරිකාවන්ගේ වැලි සෙල්ලමක් බව දන්නවනම් මේ ජීවිතේ සෙල්ලම්පත් වෙන එක විතරයි තියෙන්නේ මේකේ. මේක ඇත්තක් කරගත්තොත් ඇත්තක් කරගත්ත මනුස්සයාගේ අර ඇවිදින්න දැන නැති ගුරු අවුරට වැටෙන හැම දෙයකම බූරුව යට වෙලා මැරෙනවා වගේ ඒ දුක් දුකක් වඩපත් වෙනවා. නමුත් මේ දුක තුල තියෙන පරම ආර්ය සත්‍යය දුක් ආර්ය සත්‍ය කියලා කියන්නේ පරිඤ්ඤය සත්‍යයි. දුක්ඛම් පරිඤ්ඤයම් මේ සියල්ලම හාත්පසින්ම තමන් කරා එන්න තියෙන දුක් කරා පවා ගිහිල්ලා ඒකේ තියෙන මේ පෙළෙන ගතිය ඒකේ තියෙන මේ තවන ගතිය, ඒකේ තියෙන මේ සංකර ගතිය, ඒකේ තියෙන තේ විපරිණාම ගතිය දුක් හතර දුකේ තියෙන ලක්ෂණ හතරයි. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. පීලනට්ටෝ කියන පෙළනමයි. කුල්ලක දාලා කොල්ලනවා වගේ නිතරම පෙළනවා. සන්තාපනට්ටෝ තවනවා. ඒක කවුරක්වත් නොගෙරුවාට ඒක තමයි තැවීම කියලා කියන්නේ. සංකතට්ටෝ කද්දාකත් ඒකම විචල්්‍ය සාධකයක් නිසා හෝ එකම හේතුවක් නිසා විචල්්‍ය සාධක ලක්ෂ ගණනක් තියෙනවා. අපි මේ එකක් අල්ලන සැලෙන්න හදන. අපි හිතනවා අපි දන්නවයි කියලා. මොසරුවඥාන්සේ සරුවඥය කියන්නේ උන්වහන්සේට විතරයි මේ සිද්ධියකට බලපාන විචල්්‍ය සාධක තියලා පෙන්නේ. අඩු ගානේ මිනිස්සුෙකුට කියනවා මේක කර්මජ වෙන්න පුළුවන්, චිත්තජ වෙන්න පුළුවන්, උතුජ වෙන්න පුළුවන්, ආහාරජ වෙන්න පුළුවන් කියලා දල වශයෙන් හතරක් පෙන්නනවා. ඒ විචල්්‍ය සාධක දන්නේ නැත්නම් අපි හිතනවා අසවල තමයි මේ වැඩේ කෙරෙන්නේ. අසවල් එක තමයි හේතුව කියලා. එහෙම හිතන හේතුව අ හේතුවක් කියලා තමයි හිතන තියෙන්නේ. අ හේතුවට එහෙම හිතෙන්නේ. ඒ වගේම තමයි විපරිණාමත්ව මේ විවිධ හේතුන් වලින් පටන් ගත්ත දේ එකම ජවනිකාව චිත්තක්ෂණ එකක් හිතින්නේ නැහැ. කොහොම කරත් මාරු වෙනවා. ඉතින් මේ හතර දකින්න බැරි නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ. එළන ගතිය දැනෙනවා නම්, තවන ගතිය තියෙනවා නම් විවිධාකාර කර්මවල රාශියකින් ඇති වෙච්ච සංකත ගතිය වැටහෙනවා නම්, තකස් කරන ලද ගතිය වැටහෙනවා නම්, නිතර වෙනස් වෙන ගතිය වැටහෙනවා නම්, ඉතින් ඔයිට වැඩිය මොකද්ද අපි මේ කයේ වේදනාවක් ආපුවම වැටෙන්නේ? ඉතින් උකට සිද්ධාලේප ගන්න හරි, පෙන්ඩෝල් ගහන්නට ගියහම මොකද වෙන්නේ? දඬහව ගන්න ගියහම මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය කියන හෙට එන්න අද මම ලෑස්ති නෑ මට මේ කකුල යමාරු. මට ඉසි එකක්ම එන්න එපා. මොකද මේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරුව යනවා. භාවනා කරගන්න බැරි වෙනවා. මීටත් වැඩි බයිලා තියෙනවාද කියලා බලන්න ලෝකේ. මේකට අපිදි මුණ දෙන්නේ නැතුව අපි වෙනුවෙන් කවුරුර කරයි කියලා හිතනවා. ඒ ඡාපැමිනි දුක් පැණි රහයි කියලා ඒකට මුණ දීගෙන ගියා නම් දින්ද වැරිච්ච බූරුවා වගේ වටේ කරගෙන එකයි කියන්නේ. කරගෙන කරගෙන අර කුඩුම් පටල වෙලා ගොඩේන එකයි තියෙන නිසා ඒ විදිහට බලන එකත් ජීවිතේ දිහා මේ විදිහට බලන එකත් සංඥාව පිළිබඳ තියෙන මූලික සුත්තමේ ඥානෙම කොටසක්. නිසා බණ ඇහිමත් සපක්. මොකද ඒක අපිට මෙතෙක් කල නැති වෙච්ච දෘෂ්ටි කෝණයක් පෙරලා දෙනවා. ඊට පස්සේ ඒක අනුව කල්පනා කරලා මේ සංඥායක ස්වરૂපේ තමයි හටගන්ම පෙන්වන එක මගේ කටකම තමයි මගේ දක්ෂකම තමයි මගේ යෝගාවචරකම තමයි මගේ පෞරුෂත්වය තමයි මගේ සතිය තමයි මගේ අප්‍රමාණය තමයි මේකේ නැති වෙන එක බලන එක කියලා මේක හරවගත්ත ගමන් ඒක මිච්ඡාදිට්ඨිය සම්මාදිට්ඨියකට අයෝන්සුමංස්කාරය යෝන්සුමං හරවගත්ත ගමන් හැම දෙයකම අලුතක් පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ගෙවම් කරන පැත්ත මගේ ජීවන ප්‍රතිපදා නැත්නම් ගෙවම් කරන පැත්ත මගේ විනෝදාංශය කරගත්තාට පස්සේ ඒ අර හැකිල්ල නැති වුණා වගේ කවුරු කොක්ක ගැහුවත් අල්ලන්නේ නැති කටියට පත්තන මේකට බුදුදහමේ පාවිච්චි කරන්නේ කේවල తත්වයේ ඒ කේවල කෙනාගෙන් අලුතෙන් කර්ම රැස් වෙන්නෙත් නැහැ කෙලෙස් ඇති වෙන්නෙත් නැහැ ඒ නිසා විපාක වට්ටත් නැහැ ආය සංසාරයක් උපදවන්න පුළුවන් ඒ වට කරකවන ගතිය ඒ චිත්තක්ෂණේ කරන්නේ හැබැයි චිත්ත ඊගාව චිත්තක්ෂණේ ෂුවර් නෑ. කවදා හෝ ඊගාව චිත්තක්ෂණ ෂුවර් වෙනවා කියලා කියන්නේ පළවෙනි මාර්ග ඥානය ලැබුවා, දෙක ලැබුවා, තුන ලැබුවට පස්සේ තියෙනවා. දැන් මීට පස්සේ මම කොක්ක ගහගන්නේ. පටලවා ගන්න කේවල තත්ත්වෙන් පසු වෙනවා කියලා. ඒ නිසා මේ සංඥා පිළිබඳව රැඩිකල් වාදීව විප්ලවී ආකාරයෙන් බලනද ඒ බලන බැල්මේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒ බලන බැල්මේ පැවිදි උපවිදි භාවයකුත් නැහැ. ඒ වළන බැල්ම වෙන ආගම් ભેද මොනවක් කරන්නේ මනුස්සකම තුල තියෙන සුවිශේෂී තත්වයක් මේ බුදුහාමරවට මතු කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපිට මේ වහපහ දැන් දැන් මතු කරගන්න පුළුවන් නම් ඔන්න අපි මනුස්සකමෙන් වැඩ ගත්තා, සාසනෙන් වැඩ ගත්තා, ධර්මයෙන් වැඩ ගත්තා නැත්නම් අපි සුගත ගුණය කියලා ඉවරුනාට පස්සේ මෙන්න මෙහෙම මේක හිටී කියලා සාමාන්‍ය හැඟීමක් ඇති කරගන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙනකොට තමන් මොකද කරන්නේ කියලා දැනගත්තා. ඒ ශ්‍රද්ධාව වැඩි කරගන්නවද අඩු කරගන්නවද? විශ්වසනීය බව ඇති කර ගන්නවද නැති කර ගන්නවද කියන එකෙන් දැනගන්න පුළුවන් මේ සුගත ගුණයට යන්න ලෑස්තිද එහෙම නැත්නම් මහසෝනා වගේ ඔළුව පිටිපස්සට තියන කඳ ඉස්සරහට තියන යන ගමනක්ද තියෙන්නේ කියලා මේ දෙයක් නැති වෙන ස්වරූපයේ දිහා බලනකොට පෙනේ. ඉතින් අන්නේ චීන කන්නාරි අන්නේ ඇති ඇති ඇති ඇති කියන එක කියන්නේ මේ සිද්ධියක අවසානයේ දක්වන ඥානය සංඥා විශේෂ රූප වේදනා වගේම පහළ වේවා සංස්කාර විශේෂ පහළ වේවා කියන අදහසෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සිටු දිනාටම සැනසීම උදා වේවා කියලා